නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සද්ධා ජාතෝ උපසංගමති උපසංගමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදහති ඔහිත සෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති ධාතාරං ධම්මානං අත්තං උපපරික්ඛති අත්තං උපපරික්ඛතෝ ධම්මං නිච්ඡානං කමන්ති ධම්ම නිච්ඡානං කත්තියා සති ඡන්தோ ජායති ඡන්ද ජාතෝ උස්සහති උස්සහත්වා තුලයිති තුලයිත්වා පදාති පරිතත්තෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චි කරෝති පඤ්ඤායේන නං අතිවිච්ඡ පස්සති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සූත්‍රාන්ත ධර්මයක් ඉදිරිපත් කරගෙන පවත්වාගෙන එන ධර්මදේශනා මාලාවේ අදත් බදාග දවසක ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සංඛි සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ 95 වෙනි සූත්‍රය වශයෙන් සඳහන් වෙන්නේ අපි අර කලින් ගත්ත චුල්ල වේලාල සූත්‍රය වගේ අත්ත වශයෙන්ම පැයකට පිටු කරන්න බැරි තරම් විශාල ධර්ම ඕජාව විශාල සිද්ධි රාශියක් සිද්ධි බහුල වටින ධර්මයක්. ඒ නිසා මම හිතුවා කාලේ හැටියට කල්පනා කරලා පටන් වෙලා තියෙන ධර්ම කොටස වල තියෙන ගැඹිරත්වය අදාළත්වයක් බලලා මේක තවත් දෙකකට බෙදලා අපි මේ සූත්‍රය ඉදිරිපත් කරගනිමු කියලා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවාද මේ සූත්‍රයෙන් හැකිතාක් තුරට මුල් භාගය ඒ යොදලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන කාලෙට විශේෂයෙන්ම භාවනාවට අදාළ කොටස් ටික අපි ඉදිරිපත් කරගෙන අපි ළඟ දැනට තියෙන මේ මූල ධර්ම දැනුමට අපි අල්ලා කියන යම් මද්දකින් වලට තව රුකුලක් ආදායයක් ලබා දෙන්නේ. මේ මම සත්‍යහායනා කරන්න යෙදුනේ ඒකේ මඳ හතිය දක්වන බොහෝම වටිනා ධර්ම પરම්පරාවක්. ඒ ධර්ම પરම්පරාවෙන් ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන අවසානයේ ඥාණයෙන් ඒක විනිවිද දාකින තන දක්වා මඳහක් මට්ටමක භාවනා කරන යෝගාවචරයේකට මුඳ අත්තරක් ගමන් මාර්ගයක් පෙර මාර්ගයක් වෙනවා. නමුත් එතෙන් දෙන්නේ ඉස්සල්ලා කොහොමද සර්වඥන් වහන්සේ මෙතෙන්ට එනකන් මේ ඉතිහාසය දකස් කරගත්තේ කියන නිදානෙට හිතේ යනකොට යන්තේ අවුරුදු 2570කට 75ක් විතර ඉස්සල්ලා මේ විච සිද්ධියේදී මෙවැනි ධර්මයක් සරුවචන් වහන්සේගේ ශ්‍රී මුකේට නගින්ද හේතු වෙච්ච කාරණා අපිට අද මේ අහන්න හම්බෙන තැන වෙනකොට අපි ඒ වගේ தත්වලට ඒ පසුබිමට කොච්චර අදාළව ඒ කර්ම කාරණා සපේලා තියෙනවද කියලා බලනකොට අපි පුරුදු වෙලා තියෙන මේ දායාදී ඒ සංස්කෘතියේ තියෙන වටිනාකම තියෙනවා. අතීතයේ වෙච්ච සිද්ධි නිසා පැවතගෙන පෙළපතක් නිසායි අපිට මේ විශාල ධර්ම කොටස් ලැබිලා තියෙන්නේ. එදා ඒවා සිද්ධ වෙලා තියෙන බොහෝමත්ම විචිත්‍ර ජීවිත එහෙම නැත්නම් මේ පණ ඇති ජීවිතෝලෙන් හදිච්ච දෙයක්. අපිට දැන් පේන්නේ එක කතාවක් වගේ නාටකයක් වගේ. උනාට කොච්චර අපි වෙනුවෙන් එයත් පසුබිම සකස් කළා කියලා කියනවාද සර්වචන් වහන්සේගේ මොළේ අමෘතස්ම කොටාස પરම්පරාවක් වශයෙන් ඉදිරිපත් කරා. ඒ නිසා මේ වෙලාවට අපි වටිනවා මේ නිදාන කතාවට හිත යොදන එක කතා රසයක් කියනවා. ඒ වගේම පසුබිම සකස් වෙච්ච හැටි දැනගන්න එක අපට අපි ආව ගමන පිළිබඳ මතක් කිරීමක් වෙනවා. මේක කොසල් දන ඔබේ ඕපසාද කියන ගමේ ආගම ආශ්‍රය කරගෙන පැවතිච්චි වනයක් ගමක් දෙක තමයි මෙතන නිදාන වෙලා තියෙන්නේ. යෝගසාදි කියන ගම මේ සූත්‍රයට නම වැටිච්ච සංසි කියන බ්‍රාහ්මණයට කුසල රජුරෝදී ගුණින්ද බව. ඔබ සංස්කෘතිකයි. ජනයත් බොහොම ඉන්නවා. අනිකුත් අවශ්‍ය කරන ජලයේ තියෙනවා, භවභෝග සම්පත් තියෙනවා, තනකොළ තියෙනවා, දර තියෙනවා. ඒ නිසා බොහෝ සරුයි. ඉතින් මේ ළඟ තිබුණු සාලවණේ වගේ හොඳ ලස්සන වනයක සර්වඥාංශ වැඩම කරනවා. වැඩම කරපුවාම මේ රත්තුන්ට ආරංචි වෙනවා ඒ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අසල වනයේට වැඩියයි කියලා. ඊට පස්සේ මේ මිනිස්සු ඉතින් මේ අනිවිදයත් එක්ක මල් පහන් නැතුව සර්වඥාන් වහන්සේ දකින්න යන වෙලාවේ ඒ ඕපදාද ගමේ ප්‍රධාන බමුණ චාන්ති බ්‍රාහ්මණයා ඒ තමන්ගේ මහල් ප්‍රාසාදේ උඩට නැගලා මේ දවල් විවේක ගන්න වෙලාව. දැක්ක මහා සෙනඟ ඒ ගමේ දිශාව ඉඳලා අර අරණ්‍ය දිහාවට රොතු රොතු පිටින් අන්තු රන්තු පිටින් පිටිස් පිටිස් යනවා. ඊට පස්සේ ආයතන හිටු මිත්‍රාමාත්‍ය කතා කරලාම මේ මිනිස්සු කොහෙද යන්නේ කියලා. එතකොට මේ මිත්‍රාමාත්‍ය මෙයාට මතක් කරනවා අපේ වනයේ මේ දවස්වල සමන බවත් බෞද්ධයන් වහන්සේ මේ සාකේ කුලෙන් පැවිදි වෙච්චි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ මම උනා කියනවා එහෙමනම් ඉතින් අපි යන්න එපාය බලන්න කියලා. ඒ නිසා ගිහිලා කියනවා ඒ ගමේ ඉන්න අනෙකුත් දහන බමුණාට මතක් කරන්නයි කියලා. චන්ති බ්‍රාහ්මණයා බලාපොරොත්තු වෙනවා කියලා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්න කැමති කෙනෙකුට ඒ පිළිසට එකතු වෙන්නේ කියලා. ඒ වෙනකොට එහෙ තිබුණු විශාල රැස්වීමකට ආපු ප්‍රධාන පෙළේ බමුණෝ 500ක් නේදලා තියෙනවා. විශේෂ හේතුවක් නිසා. ඒ 500 මේ වෙලාවේ <clears throat> මේ සංඛි බ්‍රාහ්මණයාගේ මේ වමුණු ප්‍රාකාරයේ ඉපතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. ඔබතුමා <clears throat> මේ වමුණු කුලේ අපේ ඉන්න ප්‍රධානියා. ඔබතුමාගේ හත්මුතු પરම්පරාවම පිටාමහ යුග හතක් බොහෝමත්ම පිළිසුදු ජාතකයේ හොඳ සුජාතයි. ඒ වගේම ත්‍රිවේද පාරගු සමග මුතුමාගේ පෙනුම දකින්නකොට කාට බොහෝම ප්‍රසාදයි. මේ බ්‍රහ්මේ බ්‍රහ්මේක බොහෝම ප්‍රසාදයි. ඒ මුතුමා බොහෝමත්ම හොඳ සීලයක් සහිත කෙනෙක්. ඔබතුමාගේ කතාවෙන් බහින් වගේම අනෙක් බමුණු පොඩි අත්තු 300කට පොත්පත් කියලා දෙනවා. උන් පාණ්ඩිත්‍යයි. ඉතින් මේ වගේ කෙනෙක් මේ සරණ බවත් කවුරුත් ළඟට ගියොත් ඒක හොඳ නෑනේ. හරිනම් මේ සමන බවත් ගෞතමයන් වහන්සේ ඔබලමයි ඉන්නවා කියන්නේ. ඒක නිසා මේක පොඩ්ඩක් සලකා බලන්නේ කියනවා. මේ වගේ බමුණු දහන පෙළේ කෙනෙක් එම් සර්වචනාසේ ළඟට යන්නේක සුදුසුද කියලා. ඉතින් ඒ වෙලාවේ තොන්ද ලස්සනට ඒ බමුණන් විසින් මේ කාලේ බමුණු પરම්පරාවේ ඉහළම කෙනෙක් ගරු කරන්න පාවිච්චි කරපු උපමාන ලක්ෂණ හොඳ ලස්සන විස්තරයක් ඒකේ තියෙනවා. ඒකට ඒ මේ චාරිත්‍රාඥය පෙරලා මේ බමුණන්ට උත්තර දෙනවා අපි මේ කතා කරන සමන බවත් ගෞතමයන් වහන්සේ පිකිහි කාලේ හත්පුත් පරම්පරාවේ පිටාමා යුග හතක් බොහෝ පිරිසුයි ශාස්ත්‍රීය පරම්පරාවයි. ඒ වගේම තමයි ඒ ධර්ම විනය දෙකේ කියලා කමිලා තියෙන්නේ අපි වගේ පොත් පාඩම් කරලා නෙමෙයි. සත්‍ය අවබෝධ කරගන්න උත්තරන් වහන්සේ නමක්. වෙනමින් ගන්නකොට අපේ බමුණු ශාස්ත්‍රයේ තියෙන දේශුස් මහ පුරුෂ ලක්ෂණ 80ක් මහා අනුයන්ජන සහිත මහෞත්මයන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ සීලය අරියකාන්ත සීලයක්. ඒක පිළිබඳ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම එතුමන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳ ගත්තොත් අපි දෙහෙකුනට හිතා ගන්න බෑ. ඊට අමතරව මෙන්න මෙච්චර මෙච්චර ಗುಣ කියනවා කියලා බොහොම ලස්සන බුද්ධ චරිතයක් කියවනවා යා. බුදුහාමරගේ කියන ගුණ ওই මයි ළඟට ඔයගොල්ලෝ මට කියාපු ගුණ වලට වැඩිය බොහෝමත්ම ඉහළයි. ඒක නිසා මගේ අදහස වෙනස් කරන්නේ මම යනවා කැමති නම් යම් කිව්වහම ඉතින් අර 500 හිත හදා ගන්නවා මේ ශාන්ති බ්‍රාහ්මණයත් එක්ක සර්වචනාගලකට යනවා සර්වචනාගලට ගිහිල්ලා ඉතින් වැඳ වඳින්නේ නැහැ නමුත් එකිනෙකා කෙරෙහි සාමාන්‍ය සමාචාර පවත්වලා පැත්තක වarnන වශයෙන් සර්වචනාන්ති එතනින් අර තල තුනයි උසස් උසස් වම්නන් එක පිළිසඳර කතා කරනවා එන ගමනේදී හර්ධයක් නැතුව ආවද කොහොමද කියන්නේ ඕකේ ඉන්නවා අද්දුම බාලම බමුණේ කාපටික කියලා ඒ අත්ත ත්‍රිවේද පාරගෝ මේ විසා වැඩිහිටි බමුණන් බොහෝ ලස්සන ත්‍රිවේද පාරගෝ තරුණ බමුණේ අර වැඩිහිටි බමුණන් කතා කරන අතරමැද ප්‍රශ්නයක් අහන්නවා සරුවචනාංශය අර තරවට කරනවා මේ වැඩිහිටියෝ කතා කරන තැන් වලට අසුරු කතා හෙලන්න එපයි කියන. ඒකකොට චංකි බ්‍රාහ්මණය කියන ස්වාමීන් වහන්සේ මේ අවුරුදු 16ක හිටියට මෙහක් කිලේක පාරදු සර්වචන් වාසෙත් එක පළවලේ තියෙන ප්‍රශ්නයක් අහන තරම් සුදුස්සයි කියලා. ඒකෝල සර්වචන් වාසෙ කල්පනා කරලා බලපුවම ඇත්තට මෙයාට පින් තියෙනවා. ඒක සර්වචන් කල්පනා කරනකොටම ඒ කාපටික බ්‍රාහ්මණයා පමුණු පොඩි මේ තරුණෙක් කරා කල්පනා කරනවා මම කරපු වැඩේ හොඳ නැහැ. වැඩි හිටියව කතා කරන වෙලාවට අතුරු කතා එනවා දරචාන දෙකේ මේ කතා ඉවරලම අවස්ථාවක් දෙනකන් හිතියේ නැත්තේ ඇයි කියලානේ ඒ නිසා මම පොඩ්ඩක් ඉලසන දුන්නේ කොයි වෙලාවකරි දරචාන ආංශේ වැඩි වෙලා මගේ මූණ දිහා බලන්න නැතයි මූණ දිහා බැලුවොත් ඔන්න ඒක තමයි මගේ වෙලාව කියලා මෙයා බලන් ඉන්නකොට සර්වචනාදී අනිකප්පේ අල්ලාහ් තලා දෙවියන් කියලා කාපටික බ්‍රාහ්මණයාගේ මූණ දිහා බලන. ඒකෝට එයා දැනගන්න දැන් ඔන්න ඒ ඉවසීමේ යුක්ත ප්‍රශ්න අහන්න වෙලාව. කියලා අර සර්වඥාන්සේ දීපු ඉංජියෙන් තේරුම් අරගන්නවා ඒක හිතන ක්‍රමයට ගන්නෙ නෑ සංකේ බ්‍රාහ්මණයක් කරන්නේ ඇත්තට මේ ධර්මය වුණාට එයාගේ තියෙන ගුණ ප්‍රකාශ කිරීමක් මිස සිද්ධියට මේ හිත කරකන්න මොනවාක්වත් වෙන්නේ නෑ ඒ දුනේ සංකේ බ්‍රාහ්මණය මේ කාපටික බමුණා සර්වඥාන්සේ හොඳ ප්‍රශ්නයක් අහනවා එයා කියනවා ස්වාමීන් වහන්සේ අපිට මේ හම්බෙලා තියෙන මේ ත්‍රිවේදය කේතුම්බසයිත ලිගණ්ඩු සහිත ව්‍යාකරණ සහිත ඉතිහාසයේ පස්වෙනි කොට ඇති මේ වේදය අපි තාමත් ශ්‍රද්ධාවෙන් අනුගමනය කරනවා. අපි කොච්චර ශ්‍රද්ධාවන්තද කියනවනම් මේකමයි සත්‍යය. මේන්තර සත්‍යයක් නැහැ. ඒතර ඒවා පුස්. ඒතර හිස්. ඒතර තුච්චයි රුත්තරිතයි කියලා තමයි හිතන්නේ. මෙවැනි අදහසක් ගන්න මේ වගේ මුළු ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ කටයුතු කරන බමුණන් පිළිබඳ ඔබ වහන්සේට මොකද හිතේ? අපි තාම ශ්‍රද්ධාවෙන් මේ සාම ගැඹුරු දැනුණත් ඒ පිළිවිද හදාරනවා කියුවාම පාරකු ශ්වේද පාරකුම ලේසි නෑ. ඉතින් මේ භවනා කියන අපි මෙච්චර ආසයන් කරන ඔබ වහන්සේ මෙවැනි දෙයක් ගැන ඔබ වහන්සේගේ සර්වඥතා ඥාණය මොකද කියන්නේ? එතකොට සංවර්ධනසි කියනවා මේ කියන ත්‍රිවේදය පිළිබඳව මෙතනින් 500ක් ඉන්නවා. මේ පලාතේ ඉන්න වැදගත්ම බවුණු කාට හරි මේ කියන බණ නැත්නම් සුවේද අනංගල ධර්ම මේක මම දැකලා තියෙනවා මේක මම අත්දැකලා තියෙනවා කියලා අයිතිවාසිකම් කියන්නේ කවුරු හරි ඉන්නවාද කියලා. එතකොට ඒ කාපරේක බමුණා කියලා එහෙමනම් කවුරක්වත් පරිහියම නැහැ. අපි ඔබ කටපාඩම් කරන බොහොම ගෞරවයෙන්. එතකොට ඒ බමුණා අහන එහෙනම් මෙතන ඉන්න නැත්තන්ගේ ආසන්නයේම Taman අත්පොත්ති ආපු ගුරුවරු කෙනෙක් කවුරු හරි මේක අන්න කියලා දීලා කියනවාද මම මේක දැක්කා මම මේක දන්නවා කියලා. එනවා එහෙම නැහැ. ඊට පස්සේ අහනවා પરම්පරා හතක්. විශේෂයෙන්ම මූලිකවම හිටපු පමුල් પરම්පරා ඉසිනාසලා 10 බවුන මත බොහොම ප්‍රසිද්ධයි. සර්වචනන් සාම්ජවල ගිහිලා ඒ බාමුණු 10 දෙනාගෙන් එක්කෙනෙක්වත් බාමුණු නෙවෙයි අතෝ ඉසිනාසලා. ඒ කියන්නේ ධ්‍යාන බොහොම සමාධිලා අනිකුත් <clears throat> මේ ප්‍රාතිහාර සහිත අභිඥා සහිතව කටයුතු කරපු ඇත්තෝ තුන්කල් දක්වා ඥාන තිබුණ ඇත්තෝ ආනියත්තන්ගෙන් අහනවා ඉයත්ත දක්වම પરම්පරාව පිටිපස්සට ගෙනියනවා. එයා කියනවා ඒ කවුරු හරි මේ වේද ධර්මය බ්‍රාහ්මණ ධර්මය මම මේක දැක්කා මම මේක දන්නවා කියලා ප්‍රකාශ කරා කියන්නේ කියනවා. ඒකට බුදුහාම කියනවා කාපටිකය මෙන්න මේවා මොනතරම් ගැඹුරු ධර්මයක් වුණත් මේක දැක්ක කෙනෙක් නැත්නම් දන්න කෙනෙක් නැත්නම් මොනවා අන්ධ પરම්පරාවකින් જાතියක්. උඩට යන එකක් ඡන්දය. උගේ කන වෙලාලා ගන්න પરම්පරාවම අන්ධ වේණු પરම්පරාවක් කියනවා. යම් කිසි ඥානවන්තයෙ අන්න මෙහෙම දෙයක් ගැඹුරක් කියනවා ඇත්ත මේක සද්දායෙන් අදහගෙන මේකමයි ඇත්ත මේකමයි මේන් පිට සත්‍යක් නැහැ කියලා කියනවනම් එයා සත්‍ය රකින්න ක්‍රමේ පඬිතුයන්ගේ ප්‍රසන්නතාවට ලක් වෙන්නේ නැහැ. ඒක කාපිට බ්‍රාහ්මණය අහනවා ස්වාමීන් වහන්සේ නම් අපට මම වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේට තේරෙන විදිහට මේ ශාසනය, ඔබ වහන්සේගේ ශාසනය මොකද්ද මේ සත්‍ය රකින්නයි කියලා කියන සත්‍යානුරක්ෂණ මොකක්ද කියලා. ඒක සර්වඥාන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ වගේ ගැඹුරක් සද්ධාවෙන් අරගෙන පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරලා කටයුතු කරනකම් ඒ සත්‍යානුරක්ෂණය සිද්ධ වෙනවා යම් කිසි ප්‍රමාණයකට. ඒක නෑ කියන්න බෑ. තමන් ආහුදේ තමන් බොහොම ආසාවෙන්, ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් කටපාඩම් කරලා පවත්වන නිසා සත්‍යානුරක්ෂණය සිද්ධ වෙනවා. ඒකට නම් ඇත්තටම නෑ කියන නමුත් කවදාවත් ඒ සත්‍යානුබෝධයට ඒක තුරු දෙන්නේ නෑ. ඒ නිසා සත්‍යානුරක්ෂණය සිද්ධ වුණාට සත්‍යානුබෝධයට සුදු දෙන්නේ නැත්නම් ඔක පඬිතුන්ගේ ප්‍රශංසාවට ලක් වෙන්නේ නෑ. ඉතින් මේ නිසා මම ඔබට මේ මේ අභියෝග කරන්න කරන්නේ කලේ මේකේ මේ සත්‍යානුරක්ෂණ ක්‍රමේ සත්‍ය රකින්න ක්‍රමේ ධර්මයේ රකින්න ක්‍රමය පඬිත වේදී නැහැ. පඬිතන් විසින් කරු කරන්නේ නැහැ. ඒ මොකද ඒක මේ ජීවිතයේ අවබෝධයට තුඩු දෙන්නේ නැහැ. එතකොට ඒ කාපටික බ්‍රාහ්මණය කියන ස්වාමීන් වහන්සේ මේක අපි සද්ධාවෙන් රකින්න ඇත්ත. නමුත් මේක අපි අනුස්සවයෙන් ඇවිල්ලා කියන්නේ. එක්කෙනෙක්වත් අලබිල්ලක්වත් පාපිල්ලක්වත් වෙනස් කරලා නැහැ. අපේ ගුරුවරු වරම වාචනය කරලා කටපාඩම් කරලා අපි අනේ අහලා මේක අරන් කියන එක නිසා මේක මේ නිකන් හුදු සද්ධාහයෙන් විතරක් නෙමෙයි අපි මේක අනුගමනය කරන්නේ. ඒකෝට සර්වඥයන් කියනවා දැන් ඔබතුමා ඉස්සල්ලා ඔබතුමාගේ ධර්මයට ශ්‍රද්ධාවෙන් මුක්කු ගන්න ගියා. දැන් කියන අනුස්සවෙන් කියනවා. සර්වඥා ඥාණයට වැටෙනවා කාරණා පහක් තියෙනවා. ඔයකට තියෙන කාරණා පහයි. ඒ කාරණා පහේම ගති දෙකක් තියෙනවා. ශ්‍රද්ධාවෙන් යම් කිසි කෙනෙකුට සුසද්ධාහිතං දුරට සත්‍තාව තිබුණා ඒක තුච්ඡං මුසා රිත්තං තුච්ඡං රිත්තං මුසා වෙන්න පුළුවන් ඒක ඇතුලේ ගන්න දෙයක් නැති තුච්ඡ දෙයක් වෙන්න පුළුවන් කියන්න පුළුවන් සද්ධාවන්ති සද්ධාවෙන් රකින්න ඒ වගේම රිත්තං මුතුල යමක් මේ ආහාරපත් කියන්නේ කොම්බේ විතරයි. මුසා මට බොරුවක් වෙන්න පුළුවන්. යසු සද්ධාහිකං හෝති භූතං තච්ඡං අනඤ්‍යත. අදාහ නැති කොටහක් තියෙනවා එතකොට. අන්නේ අදාහ නැති කොටහේ භූත වෙච්ච සිද්ධියක්. සත්‍ය සත්‍ය සිද්ධියක්. අනඤ්‍යත දෙකක් නෑ ඒකාන්තම සත්‍ය තියෙනවා. දැන් සද්ධාව කියලා බාර ගන්න ගමන් බාරගත්තු කොටහේ මොනවාක්වත් නැහැ කොම්බේ විතරක් වෙන්න පුළුවන්. මේ වැරදි කියලා බැහැර කරපු කොටසේ වෙච්ච දෙයක් සත්‍ය දෙයක් අනන්‍යතා අනම්මන නැහැ කියලා කියන්නේ. ඒකේ අනම්මන නැහැ තමයි. පණවන්න දෙයක් නැහැ සත්‍ය තියෙන්න පුළුවන්. ඔන්න ඔය ගතිය තියෙන සත්‍යය. ආනේ වගේ ගති පහක් සත්‍යතාව කියනට කියනවා සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක් විත්‍රිචාරක් කරිති කියලා. එනිසා අපි යමකට සද්ධාව පිහිටුවාම ඒකෙන් අපි පැහැදිලිවම සද්ධාව පිටන්න නැති කොටා බැහැර කරනවා. සමානලාට සත්‍ය කියන්නේ ඒකේ. අපි සද්ධායෙන් ගත්ත කොටාවේ සද්ධාව නැහැ. ඒක තමයි රුචිය. අපි සමානලාට මේ අහවල් අහවල් ඉදී හදිච්චාම අහවල් අහවල් ආහාර හොඳ නැහැ කියලා අපි කියනවා. නමුත් අපිට ආහාර රුචිය වෙන එකක්. අපේ රුචියේ දිවිලියව කොච්චරද මම සයිසව ගන්න රුචිය තියෙනවා. චින්ත වෙන රෝගවලට මේ මේ කෑම හොඳ නැහැ කියලා රුචිය තියෙනවා. අර රුචියෙන් ගත්තට ඒක ඒ රෝගේ පැත්තෙන් බලනකොට කිසිම ගුණයක් දෙන්නේ නැති සම්පූර්ණ රෝගීට අපත්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් තමන් බහැර කරන රුචිය නැහැ කියලා බහැර කරන දේ ඇත්ත වූ සත්‍ය වූ ගුණ දෙන ගතියක් තියෙන පුළුවන්. මේ ආහාර මම ගැන කතා කරලා මම නිදර්ශනේ කිව්වට මේක මේ දෘෂ්ටි ගැන මේ කතා කරන්නේ. අපි අපේ රුචි තියෙනවා. මම කොමියුනිස්ට් ධර්මයට කැමතියි. ඒක අධිරාජ්‍යවාදයට කැමති නෑ. ඒ නිසා මම අධිරාජ්‍යවාදයට කැමතියි. කොමියුනිස්ට් ධර්මයට කැමති නෑ. මම රටේද තියෙන මේ ද්‍රව්‍යාත්මක වාදයට කැමතියි. එහෙනම් තමයි ආසියාවේ තියෙන විඥානවාදයට කැමති කර අපි ළඟ තියෙන රුචි. අපි ඒ රුචි අරගත්තට පස්සේ අර රුචියෙන් ගන්න කොටහේ බොරුවක්, පුස්සක්, බොරු මේ හිස් දෙයක් වෙන්න පුළුවන්. අපි බහැර කර කොටහේ ඇත්ත වෙච්ච සිද්ධියක් සත්‍ය සිද්ධියක් දෙකක් නොවන සත්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අනුස්සව. අනුස්සව කියලා කියන්නේ අපිට ඇහිච්ච සත්‍යය. ඒ කියන්නේ පරම්පරාවෙන් ඇවිල්ලා මෙන්න මේක හොඳයි මෙහෙමයි කියලා බොහෝමත්ම ගෞරවයෙන් දැක්කන එන දෙයක්. නමුත් මේ තුලත් කවදාකවත් මේකමයි සත්‍යය මේන්තර සත්‍ය නෑ කියන නිගමනය දෙන්න නරකයි. මොකද ඒක අපි අහපු කොටහ අපිට ඇහිලා අපි හොඳයි කියලා ගත්ත කොටහේ අර කියන විදිහට තුච්ඡා විත්තම් මුසා වෙන්න පුළුවන්. අපි ආවල නැති වුණත් නැති නිසා කියලා පැත්තකට දැම්ම ඒක තුළ සත්‍ය තියෙන්න පුළුවන් ඇත්ත දේ තියෙන්න පුළුවන් දැනෙන්නේ නැති දෙකක් නැති සත්‍ය තියෙන්න පුළුවන්. ඊට පස්සේ තව දෙකක් කතා කරන කරුවත් යනවාසේ සිත්ති නීචානක්ඛන්ති. ආකාර පරිවිතක්ක කියන දෙක. ආකාර පරිවිතක්ක කියලා කියන්නේ තර්කයෙන් දැස ගන්න දේ. අපි කවුරුත් එක්ක වාද කරන යනකොට අපි දන්නවා මතයක් අරගෙන ඉවරලා විවාද කරනවා. වාද කරලා කරලා කරලා අපි දිනනවා. අර බුද්ධිල පරදිනවා. නමුත් අපි දිනපු පැත්තේ බොරුව වෙන්න පුළුවන්, හිස්බව වෙන්න පුළුවන්, පහත්යක් වෙන්න පුළුවන් නැති වෙනවා. හරි. උතර පෙරදිච්ච මානසිකව පැත්තක් තියෙන්න පුළුවන්. ඇත්ත වෙන්න පුළුවන්. ඒක දෙකක් නොවන සත්‍ය තියෙන පුළුවන් වාදයේ දිනුන ගමනින් සත්‍ය කියන කියන්න බෑ. අනිත් එක තමයි දිට්ඨි ඥානකාන්ති අපේ පෙට් අයිඩියාස් කියනවා. අපි දෘෂ්ටියෙන් බැසගත් ඒවා කියනවා. අපේ බුද්ධ ආගම අපි දෘෂ්ටියෙන් බැහැගෙන තියෙනවා. අපි දන්න මොන කෙනෙක් අවිලා විතරක් කතෝලික වෙන්නේ, මුස්ලිම් වෙන්නේ අපි බහින්න අපි වෙනස් වෙන්නේ නැහැ. අපි දන්නේ අපේ දී අරගෙන තියෙනවා. ඒ නිසා අපි ඒක ඉවර ආශා කරනවා, කැමති වෙනවා. ඒ වගේම තමයි අපි කතෝලික මිනිස්සුන්ට කතා කරුවොත් යාගෙන මේක මම මුලින් සිට අග දක්වාම හොඳට දේශනට අහලා තියෙන මේ මම ගත්තද මැදින් ඇත්තයි. උත මම ඒකට කැමතියි. මම ඒක ඉවසනවා. ඒක නෙවෙයි ඕන දුවකට මම ඉවසන්න කැමතියි. මරණයටවත් මම කැමතියි. නමුත් සර්වඥාසයෙන් උපමානේ හැටියට බලනකොට එහෙම තමයි දෘෂ්ටි වශයෙන් මනාපයි මගේ මේක රුචි අදහස කියලා ගත්තද ඒක හිස් වෙන්න පුළුවන් ඒක පහත්යක් වෙන්න පුළුවන් බොරුවක් වෙන්න E taman එහෙම පිළිගත්තේ නැතත් Tamanගේ රුචියට අමනාප වුණත් ඒ බාහිර Taman ගන්න දේයින් බාහිරව තියෙන්න පුළුවන් සත්‍ය ඇත්ත. ඒ e වගේම දෙකක් නොවෙන පැනවිලි නැති සත්‍ය තියෙන්න පුළුවන්. ඒ නිසා කාපටික බ්‍රාහ්මණයට කතා කරනවා කාපටිකේ ඔබ සද්ධාවෙන් මේ ත්‍රිවේදයේ පිළිවෙල කතා කළා. අනුස්සවයෙන් කියන මුඛ පරම්පරාවෙන් ආපු කතා කරත් ඔබේ රුචියට වැටුණත් තර්ක කරලා දිනන්න පුළුවන් වුණත් ඔබ මේකේ වැදගත් අදහසක් කියන කල පිළිගත්තත් ඔය කාරණා පහම ඔන්න වගේ වෙලාවල් වල මිනිස්සු ආයුධයක් වශයෙන් පාවිච්චි කරනදී ඔන්නුකේ ගති දෙකක් තියෙනවා. ඒක තමයි ඔය බාර ගන්නකොට සද්ධා නිසා හෝ රුචිය නිසා හෝ අනුස්සවි කියන මුඛ වචන පරම්පරාවේ ආපු නිසා හෝ තර්කයට බැස ගන්න නිසා හෝ නැත්නම් තමන්ගේ රුචි මේ දෘෂ්ටිය කියලා ගත්තද ඒක තුච්ච මුසා රිත්ත වෙනවා. ඔය බහැර කරන කොටයි අනිවාර්යම සත්‍ය තියෙන්න පුළුවන්. දෙකක්ම වෙන සත්‍ය තියෙන්න පුළුවන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් කියලා කාරණා ඉදිරිපත් කරනවා. කාරණා ඉදිරිපත් කරනවා. මෙන්න මේ නිසා මේ කියන සත්‍යානුරක්ෂණය ඔබයි කියන සත්‍යානුරක්ෂණය මේ පඬිතසුණන් විසින් පඬිතයන් විසින් ගරු කරන්නේ ඉතින් අපිට දැන් මේ කාරණා පහ කල්පනා කරලා බැලුවොත් ඕනම කෙනෙකුට ඕනම දෙයක් අභියෝගයක් ලක් කරන්න පුළුවන්. අපි ඕනම කෙනෙක් අපිට තේරීමක් තෝරලා ගන්න පුළුවන්. අවස්ථාවක් આવොත් අපි ඒ තේරීමට ලක් කරන්නේ අපිට ඔක්කොම ගන්න බැරි නම් අපි තෝරන්න වෙනවා. ඒක ස්වභාවයි. අපි ඇහ කන ආදී දිව කය මන කියන ඒ දුරන් හයක් තියෙනවා. ඉන්ද්‍රයන් හයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන දේවල් දෝරේ ගලනවා. ඔය හය මේක වෙර අපට ගන්න බෑ. අපිට එකයි ගන්න පුළුවන්. ඒ නිසා අපට කොහොමදක්වත් තෝරන්න වෙනවා. ඒ තෝරපු දේ තමයි හිත යන්නේ. සංකාරපච්ච විඥාන. යමක් අපි තෝරගත්තද ඒ අනුව තමයි හිත පහළ වෙන්නේ. සංසාරේ තේරීමෙන් පරිබාහිර වෙන්න බෑ. ඉතුරුම අපි තෝරන. ඒ තෝරනකොට අපි තෝරන්නේ සද්ධාව නිසා. අපි තෝරන්නේ රුචිය නිසා. අපි තෝරන්නේ අනුස්සරයෙන් අපි අහපු නිසා මොක પરම්පරාවේ. ඒක නැත්නම් අපි අත්‍ය දෘෂ්ටියට මේක අනුව යන නිසා නැත්නම් තර්කයට ගැලපෙන නිසා. මුත් සර්වචනන්සේ මතක් කරනවා ඒක වෙන්න පුළුවන් ඒක තමයි ජීවිතේකට ගැහෙන්නේ. මුත් ඔය තුලින් සත්‍ය ඔය කීක ඔය තුල සත්‍ය නැත්තම් ඉතින් සත්‍යයට යොමු කරන ගතියක් ඕකෙන් කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිත පරිත්‍යාගයෙන් සද්ධායෙන් කටයුතු කරත් සුචියට අනුව ඇත්තම හිතට එකඟවම මේ දේ රුචියට වැඩ කළත් ඇත්තම අනුස්සවයෙන් එන විදිහට මොක පරම්පරාවෙන් අපි අත්තලම උත්තල ගත්තලා කිත්තලා කිරිකිත්තලා දක් කිරිකෑම උත්තලා කියපු දේවල් කරා. ආවත් මේකේ අනුස්සව අපි මොක පරම්පරාවෙන් අහුවා එනතේ අනන්ත වාද විවාද කළා අපි දිනුවත් එහෙම නැත්නම් අපේ රුචි දෘෂ්ටි කරගත්තා මේකෙන් සත්‍ය අවබෝධ නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනදී සම්පූර්ණ අපි අසරණ වීමක් තමයි වෙන්නේ. එහෙනම් අපි කොහොමද සත්‍ය අවබෝධ කරන්නේ? ඊට බොහෝමත්ම සමාන විග්‍රහයක් තමයි කාලාම සූත්‍රයේ ධර්මචාන්ති ඉදිරිපත් කරන්නේ. උන්වහන්සේත් ඔයගේ දෙන්න පුළුවන් උපමාන සියයටම අරගෙන පෙන්නලා දීලා තියෙනවා. යමෙක් යමකට යමකට එළඹුමක් කරන්න නැත්නම් විනිශ්චය කරන්න මෙන්න මේක. ඒ සේරම ප්‍රතික්ෂේප කරාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මනුස්සයාට. මේ වාගේ නිදා චින්තනයේට බයක් නැතුව, හැකක් නැතුව ඉදිරිපත් වෙච්ච වෙන කිසිම සාස්ත්‍රමාචරමක් නැහැ. ගොඩනෙක් හරි බයයි අපිට මේක නැති වුණොත් අපිට ඔක්කොම නැති වෙලා යයි කියලා. මොනවාක්වත් නැති වෙන්නේ. ඔය නැති වෙන්නේ නැති වෙන තෝරන දේවල් තමයි. ඒ නිසා අපි යමක් ශ්‍රද්ධාවෙන් බාර අරන් කියනවනම් අල්ලා වත්යෙන් බලට විසිකරන්න පුළුවන් බබයි මේ තමයි දෙකම. බය වෙන්න දෙයක් නැහැ. අපි රුචියට බාර ගත්තා නම් ඒත් එච්චරයි. එන්දේ අනෝසරේ මම මේ මේක අහලා තියෙනවා ඕනම දෙයක් අභියෝගයක් ලක් කරනවා. ඕන තරම් අපි වාද කළ පරිසරයක් තුන දෙල්ලා තිබුණ ඒක නේ අවසාන වෙන්නේ. එහෙම නැත්නම් මේ මේ දෙයට මම රුචි. එහෙම නැත්නම් මේ අදහස් මේ දෘෂ්ටි මගේ දෘෂ්ටි වශයෙන් අපි කොච්චර බාරගෙන හිටියත් ඕන දෙයක් ගලවවිසි කරන්න පුළුවන් බය වෙන දෙයක් නැහැ. අන්නේ එවැනි තැනකට යන්න එවැනි පෞරුෂත්වයක් ඇති කෙනෙකුට තමයි මේ සත්‍ය අවබෝධය ඇති වෙන්නේ. එහෙම නැති අයට සත්‍යානුරක්ෂණය කරතයි. අපකර ආපුදී අපිට සද්ධාහන දැක්විල දරුවන්ට කියලා දෙන්න පුළුවන්. ගෝල භාවෙන්ද කියලා දෙන්න පුළුවන්. ඒ චාරිත්‍ර පවත්වන්න පුළුවන්. අපි රුචියෙන් බාරගත්තදී අපිට අතින් අතට යවන්න පුළුවන්. අනුස්සයෙන් ගත්ත දේවල් යවන්න පුළුවන්. තර්කයෙන් බැඳගත්ත දේවල් අපි ඒ තර්කයෙන් බැඳගෙන දිනාගත්ත ශක්තිය අනුන් තර්කානුකූලව ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. අපි දෘෂ්ටියෙන් බැඳගත්තා නම් යම් කිසි දෙයක් අපිට කී හැකි මේක මම අදහන දෙයක්. කියකි. ඒකෙන් අසත්‍ය රැකගෙන සිද්ධ වෙනවා. නමුත් මේකෙන් ඒ කියන පුද්ගලයාට අවබෝධ වෙනවද නැද්ද කියන එකේ කිසිම වගකීමක් නැහැ. ඡාද තියෙන බුද්ධහකට මම එදා බමුණන්ද මේ කතාව කිව්වට මේක මේ තාලෙන්න අද තියෙන පවත්නා බුද්ධහකට 100ක් වගේ ගන්න පුළුවන් කියලා මම හිතෙනවා. නිසා බුද්ධහකමක් වශයෙන් අදහන නැත්නම් රිදෙන්ට ඉඳ තියෙනවා එහෙනම් අපිට ඒ ගලවල දැමන පාඩුවක් වෙන්නේ නැද්ද කියලා. ඉතින් පිටින් ඇවිල්ලා තියෙන දෙයක් නම් ගලවන්නේ තමයි හොඳ. මොකද යන නඩත්තු කරන ඉඩට ඔක අපේ නෙවෙයි. ඒකට මෙතන සම්පූර්ණ ඒ සුදුස්කම අවශ්‍යතාවය ਸਰවඥාන්ත පෙන්නලා දෙනවා. නමුත් හොඳ වෙලාවට ඒ කාමතික බ්‍රාහ්මණයා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ කාරණා පහෙන් සද්ධාවෙන්, ෘචියෙන්, අනුස්සවෙන්, ආකාර පරිවිතක්යෙන් දිට්ඨි ඥානකාන්ති කියන මේ පහෙන් නැත්නම් ඔබ වහන්සේ කොහොමද මේ සත්‍ය අවබෝධයට පාර පෙන්වන්නේ කියලා. ඔබ වහන්සේ යමක් කියනවා නම් සත්‍යනු ලෝමයට නැත්නම් එය මේ අනුරක්ෂණයට මේක රැකීමට මේක හොඳයි කියලා ඒ ඔබ වහන්සේ කියන කතාවම පිළිගන්න. ඒ වගේම මේ සත්‍යානුරක්ෂණය කියන ක්‍රම පහයි ලෝකේ. සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි ඥානක. මේකත් මම පිළිගන්නවා. සබ්බාහන වන උන් සාධාරණව පෙළලා දුන්නා. ඒක ඒකාන්තයෙන්ම සත්‍යානුබෝධයට ලක් නොකරන්න ඉඩ තියෙනවා කියන්නේ. ඉතින් මට දැන් අවශ්‍ය අවබෝධයෙන් දැනගන්න මොකක්ද සත්‍යානුබෝධයට මාර්ගය කියන්නේ. ඒකවත් තමයි සබ්බචාන්ස මේ පහම ලස්සන්ට ගුණයක් කරපෙනවා. ඒක එකක් කරන සම්පූර්ණ ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා දැන් ඕන සබ්බඤ්ඤ සත්‍යාණයටපත් කරනවා. ඉතින් තමයි අර මම කලින් සඳහන් කරපු පහටේ සර්වචනන්සේ දේශනා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ඒ මේ අසල්වැසි ගමකට හෝ පලාකට ආපු ශ්‍රමණේ පඬිතෙක් දකින්න. දැකලා ඉවරලා බලනවා මේ පුද්ගලයා යම් ආකාරයකින් තණ්හාව නිසා, ලෝභය නිසා තමන් නොදැක්ක තමන් නොදන්න දෙයක් ලෝකෙට තමන්ට අහිමි කර වෙන්න පුළුවන් ඒ වුණත් මේකමයි සත්‍යය. අන්දේවල් බොරුයි කියලා යම් ආකාරයක ප්‍රෝඩාවක් කරනවා. තමන් කියලා බලනකොට දැක්කා නම් ඒක ඕනම කෙනෙකුට වැටෙනවා ටික කාලයක් යනකොට ඒ බුද්ධලයා නොදැක්ක දෙයක් නොදන්න දෙයක් වංචනික ක්‍රමයේ හෝ ලෝභකම නිසා රටු නොමගාරිනවා. එහෙමනම් ඔබ කවදාකවත් මේ මනස දිග දිගට අනුගමනය කරන්නේ නැහැ. අපි දකිනවා එහෙම ප්‍රෝඩාවක් එයා ළඟ නැහැ. තෘෂ්ණාව නිසා නොදන්නා වූත් නොදක්කා වූත් දෙයක් ඒ විදිහට රට්ටුන්ට නොම යවන්න පාවිච්චි කරන්නේ තව ඔය ලබනවා ද්වේෂය නිසා තණ්හාව නැත්තම් ද්වේෂය නිසා මේ මනුස්සයා නොදක්නා වූ දෙයක් නොදන්නා වූ දෙයක් රට්ටුන්ට අහිමි කර දෙයක් මෙන්න මේක මම දැක්කා මෙන්න මේ මම දැක්කා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියලා එහෙම රත්තුන්ට මේ කියාපාන ගතියක් තියනවාද එහෙම නැත්නම් අපිට ඉතින් මේ මනසයි ඇදහිය යුතු මනුස්සයෙක් කියලා එනතා මෝහය නිසා හෝ නොදැක්ක දෙයක් දැක්කයි කියමින් නොදන්නා දෙයක් දන්නවයි කියමින් ඒ රත්තු නොමග යවන වචී දුස්සන්ත වාචේ වමේ කාය දුස්සන්ත නැත්තම් ඉතින් ඒක කියලා අපිට පේනවා ටිකක් කාලා ආශ්‍රය කරනකොට මෙයා දැකපු නැති දෙයක් දැක්කයි කියන නොදන්න දෙයක් දන්නවයි කියමින් රට්ටු පෙරලන්න හදන්නේ මේ විලෝපන කරන්න හදන්නේ තෘෂ්ණාවෙන් මාන්නේ නැත්නම් තණ්හා මේ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නෙවෙයි නම් ආන්නේ බුද්ධලා කෙරෙහි අපි සද්ධාවෙන් කිට්ටු කරන්නේ කියලා කියනවා එවැනි කෙනෙක් ළඟට තස්මින් සත්‍යං නිවේසති එවැනි කෙනා කිට්ටුවෙන් ආශ්‍රය කරනවා. ඒ නිසා මේ මෙතෙන් මේක හොඳට කාරණා කරන්න පුළුවන්. මොකද මේ ඉන්න ඔක්කොම දන්නවා. ඒක දන්නේ නැත්නම් හොයලා බලන්න. අපි යම් කිසි කෙනෙකුට අවධාරණය කරන තව යමක්. අනිවාර්යයෙන් මේකෙන් අපි යටි අදහසක් ඇතුව තමයි ඒ සටමන්නේ. ඒක සාමාන්‍ය මිනිසෙකුට යමක් කියනකොට එච්චර වගකීමක් අපිට නෑ අපි යමක් දැඩිශේ කාට හරි අවධාරණය කරන්න හදනවනම් අපි දන්නේත් නෑ දැක්කෙත් නෑ දැක්කා වාගේ දන්නවා වාගේ අනිවාර්යයෙන්ම අපේ හිත එක්කෝ රාගයෙන් හොඳටෝ විපරීත වෙලා වෙන දෙයක් වෙච්චා වෙලා අපි ඒක දැඩිශේ කියලා පාන්න හදනවා. ඒත් අපිට පස්සේ ඇනලයිස් කරලා බලනකොට විචාර කරන බලනකොට කියනවා මම මේක මේ මෙන්න මේ අදහසින් මේ පුදුයට ඒත්තු ගැනීමේ දැඩිව ධාරණ නිසා තමයි මේ තරම් අතිශෝක්තියෙන් මේ කිව්ව කියලා ඒකට හේතු වෙච්ච ලෝභයක් දරගන්න පුළුවන්. විශේෂයෙන්ම Taman ගැන සැලකිලිමත් වෙන කෙනෙකුට නම් එනසම් අපි යම් කිසි කෙනෙකුට අමනාප වෙන ප්‍රතික්‍රියාව තමන් ගන්න මම දැක්කා කියලා තව කෙනෙකුට අපි නොමගරින් ඉඳ තියෙනවා. ඒ වගේම අපි මෝහය නිසා එහෙම නැත්නම් අපි මානක්කාරාදී වෙන අකුසල ධර්මයක් නිසා හෝ අපි නොදන්නා දෙයක් දැක්කා කියන්නේ අපි නොදන්නා දෙයක් දන්නවා කියන්නේ නොදක්කා දෙයක් දැක්කා කියන්නේ ඒ මාර්ගයෙන් තව කෙනෙක් නොමග අරින්න උත්සාහ කරනවා අනන්ත අපි ළඟ තියෙනවා. අන්නේ ඒකමයි අපි අපි සාස්ෘත්‍යය තියාගන්න හදමු උත්සාහ කරේ දාලා බලන කෝදුව. එහෙම නැත්නම් අපි අනුගමනය කරන සාස්ෘ ශාවකයන් වහන්සේ කෙරේ බලන්න මේ කෝදුව දාලා. ඒ නිසා ඒක සරුවචනසේ මතක් කරලා දෙනවා මිසක් ඒක සඳහා විශේෂ අභ්‍යාස කරන්නවක්වත් දැනගත යුතු දෙයක් නැහැ common sense සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරනවා මේ බුද්ධලයා ලෝභය නිසා නොනැති දෙයක් ගන්නවා කියන්නේ නොදැක්ක දෙයක් දැක්කා කියලාගෙන රට කලබල ජාත මනෝසේද නැත්තම් හොඳයි ඒකම ද්වේෂය නිසා නැත්තම් මෝහය නිසා ආන්නේ විදිහට ලෝභ දෝෂ මෝහට ගැටිච්ච කාය දුස්චර්ත වචී දුස්චර්ත නැත්තම් අන්න එතන ඒක ස්වභාවයක් තමයි ඒ පුද්ගලයා තමයි ශ්‍රද්ධාවේ බැඳෙන්නේ. ඒ ශ්‍රද්ධාවේ බැඳුනට පස්සේ තමයි ශ්‍රද්ධා ජාතෝ උපසංගමති. ඇඟිලා ඉන්නකොට වරින් වර ඒ සම්පූර්ණ රස ශ්‍රද්ධාවෙන් අර පුද්ගලයා කරා එළඹෙනවා. උපසංකමණය කරන තැන එළඹෙනවා. උපසංකමන්තෝ පෛරුපාසති. ධම්මාකාරයෙන් එළඹෙනවනම් එළඹිලා පෛරුපාසාණය කරනවා. ඒ කියන්නේ අල්ලාහ් සල්ලාහට පෙළඹෙනවා. වරින් වර ටිකක් ඔය සාමාන්‍ය කතා නෙමෙයි බර ගැඹුරු ධර්මයක නෙමෙයි හොයලා බලනවා කතා කරනවා. පරිරුපාසන්තු සෝතං ඕදාහති කියන්නේ කන දාගෙන අහගෙන ඉන්නවා. මේ බුද්ධිල දන්නේ සිජක් දන්නවා කියන කෙනෙක්ද? නොදැක්ක දෙයක් දන්නවා කියන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ ලෝභයෙන් දුවෙන් යටපත් වෙලා අනුනම ගන්න කෙනෙක්ද කියලා හොඳට කන් යොමාගෙන බලනවා. ඇත්තටම මේ පෙළඹීම කරන කෙනා ඒ පරිේශණය කරන කෙනා ලෝභයෙන් දෝෂයෙන් මෝහයෙන් වගේ පටු පරමාර්ථකේ නෙවෙයි නම් ළඟා වෙලා තියෙන්නේ ඇත්තටම ටික දවසක් කතා කරගෙන ඉන්නකොට ආශ්‍රය කරන හොඳට දැනගන්න පුළුවන් මේ පුද්ගලයා මට මේ කතා කරන්නේ යාගේ ඇති අදහසක් තියෙන ලෝභයක් ඉෂ්ට කරගන්නද නැත්නම් වංචනිකව තියෙන මෝහයක් ද්වේෂයක්ද එතෙන් තමයි නොදන්න කමට තියාගෙන ගන්න වගේ පෙනී හිත කෙනෙක් කියලා ඒ ඔහ කන යොමාගෙන අහගෙන ඉන්නකොට තේරෙනවා ඒ නිසා හුඟක් වෙලාවට බස්ස බස්ස කියන කතාව පොඩ්ඩලමෙන් උගන්ලා දීලා තියෙන බොහොම ප්‍රඥාවන්ත රාපි කියන්නේ. ඕවැඩි රත් කරන්නේ මින් කාලේ හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉඳ ඉඳ වූ ප්‍රඥාවන්තයෙක් වෙනවා. කතා කරන්න කරන්න කරන්න වාචාලේ වෙනවා. ඉතින් ඉන්න මෙතන කන් ඇහිම තමයි අපි ශ්‍රාවකයෝ කියන්නේ. අපි බුද්ධ ශ්‍රාවකයෝ. ශාස්ත්‍රඥ වහන්සේලා දේශකයන් වහන්සේලා. මේ දේශනාවට කන් දීගෙන අහගෙන ඉන්නකොට ඉස්සර තිබුණේ එකම එක අධ්‍යාපන ක්‍රමය ඔච්චරයි. ඔයිට විරුද්ධ අධ්‍යාපන වෙනස් අධ්‍යාපන ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි මිනිස්සු මේ ඉර්ධි ප්‍රතිහාරය කරලා බඳගන්නේ අන්තිම මට ඔයගොල්ලන්ගේ හිත කියන්න පුළුවන් කියලා මේ කරන විකාරය. ඒ තුනම සාස්ත්‍රඥ වහන්සේලා තිබුණා සම්සර්වඥාන්සේ දේශනා කරා මේ ඉර්ධි ප්‍රතිහාරය හෝ ඒ අනුකුද්ධ නෙවෙයි දේශනා පාඨය තමයි ආදී ක්‍රමයේ. එකන දේශනා කරන අනිත් එකන අහනවා. අහන එකන බොහෝම ගෞරවයෙන් අහනවා. අහනකොට සමන් මේ අහන්නේ ලෝභයක් නිසාවත්, ද්වේෂයක් නිසාවත්, මෝහයක් නිසාවත් නෙවෙයි. මේ අහන දේ, මේ ඇහෙන දේ මෙන්න මේ විදිහට රාගෙන් තෙත් වෙනවා. ද්වේෂයෙන් වංච වෙනවා. මෝහයෙන් මත් වෙලාද කියවෙන්නේ. එහෙනම් මේක ඇත්තටම එහෙම වෙනස් දෙයක් කියනවා කියලා. ආනේ මහගෙන ඉන්නකොට තමයි ඔහිතසෝතෝ ධම්මං සුනාති. තමන්ගේ භාජනේ පිසුදු වෙලා වැටෙනදී ඒක හිත යොදාගෙන යනකොට හිතසෝතෝ ධම්මංසුනාති අට්ටිකත්වා මනසිකත්වා සබ්බං චේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මංසුනාති කියන්නේ අසන්නගේ සුදුසුකම් ටික අට්ටිකත්වා කියන්නේ කියන දේ අර්ථ තේරුම් ගන්න. මනසිකත්වා කියලා කියන්නේ ඒ සඳහා මෙහෙවලද මනසක් ඇතුළත. අන්නේ වේදවාරම කල්පනා කරමින් නෙවෙයි. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා මුළු හදින්ම මේන ඇලපිල්ල පාතිල්ලක් පාස බදා ගන්න විදියට සිප වළඳ ගන්න විදියට ධර්මයේ දිහාට ධර්ම ගෞරවේ කොහිතසෝතෝ කොහිතසෝතෝ කියන්නේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් ආව බල්ලන්ගේ සද්දයක් කරනකොට කන හරවන්න පුළුවන් අන්න විදිහ කන හරවලා අහන්න වගේ කියලා මෙතන සඳහන් කරන්නේ. ඒ කියන්නේ ඒ සඳහා නාසු කරගන්න හිතකින් යුක්තව අහනකොට ඒ ධර්මයේ අර නිකන් ආවට ගියාට ආලා මේ කණින් ආලා මේ කණින් පිට කෙරුවා වගේ නෙවෙයි හොඳට ඇතුළට යනවා. ආන්නේ විදිහට ඔයිස සෝතෝ ධම්මසුන් දන්නේ විදිහට අසන්නා විසින් හොඳ පේවීමක් සාදුකම් සුණාත මනසිකරෝත කියලා තමයි සර්වඥ ධර්ම දේශනා කරන්න පටන් ගන්නෙ. අනිනි මනාවට අසව. මනස මනසිකාරණය පවත්තා. මම ඔන්න බලි කියන්න හදන්නේ කියලා සූදානම් කරනවා. අනිත් වෙලාවේදී වික්ෂුන් වහන්සේ බොහොම ධර්ම ගෞරවයෙන් බණ අහනකොට හරියට චින්තපොන කඩදාසියකට චින්තු බින්දුව දැම්මා වගේ දුවට උකා ගන්න. අනිත් මාගේ මෙතන ඔහිස සෝතෝ ධම්මං සුනාති. එතකොට මේ කියන කියන දේවල් තේරම බණ නෙවෙයි. බණ පොත්වල තියෙන තේරම අපි කියවට එක බණක් වෙන්නේ නැහැ. ඒ බණක් වෙනවනම් ওই පිටුවේ අපි කියන වෙනස සිද්ධ වෙන්නත් ඕන. ඒ නිසා ඒක ධර්මයක් බවට පත් වෙන්න දේශනා කරන්න සහ අසන්නා තුල ලොකු හේතු ධර්ම රාශියක් එකතු වෙන්න ඕන. අර කලින් කිව්වේ රාග දෝෂ මොහොනිච්ච නැති වෙන්න ඕන. ඒ පුචිර කරලා ලං වෙන්න ඕන. ලං වෙලා පරිපාසන කරලා දැනගන්න ඕන. දැනගත්තට පස්සේ කණ යොමු කරන්න ඕන. කණ යොමු කරාට පස්සේ තමයි ඕනේ කණ දිනුව සිද්ධ වෙන්න පටන් ගන්න. ඔයිස සෝතෝ ධම්මං සාරි. සුත්තෝ ධම්මං ධාරේති. ඊට පස්සේ ඒක එතෙන් අහලා අර නිකුද්ධ පඤ්ඤාවෙන් වගේ මුලින්ම කලයකට වස්ලක් කරා වගේ නෙවෙයි බණහනකොට ඔලොක් තියාගෙන ඉඳපු දෙයක් නැගිටිනකොට බිම දාලා ගියා වගේ නෙවෙයි. ඒ කියන්නේ හොඳට දරාගෙන මේක අත්ත කියන්නේ වාසේ ඉතින් මේක නැවත නැවතත් ඉතින් දරා ගන්නවා. සුණාත, ධාරේත, චරාත ධම්මේ කියලා කියලා දෙක කියනවා. ඒ සු ආහුදේ ධාරණය කරගන්නවා. ඉතින් ධරනවා. හදවතින් ගන්නවා කියන එකයි. මොහිත සෝතෝ ධම්මං සුණාති සුත්වා ධම්මං ධාරේති. ධාතාන ධම්මාන අත්තම උපරික්කති. ඉතින් මේක හිතට වැදුනා නම් මේක හොඳ වැදුනා නම් අපි කලින් කියපු ඉවත් ගලබල ගලප ගලප ගලපානවා. හිතේ තියෙන ධර්මයේ මේක අර්ථ ගන්න බලනවා. අපි කොහොමද මේකේ ජීවිතයට පාවිච්චි කරන්නේ? අපි කොහොමද මේක පරියන්කේදී භාවනාවට පාවිච්චි කරන්නේ? සක්මනේදී කොහොමද? ඒ වගේම බාහිර දුකක් කරදරයක් ආපම මේක වැඩගන්නේ කොහොමද? අපේ දූ දරුවන්ට මේක අපි කියලා දෙන්නේ කොහොමද? ඉතින් ඔගේ විවිධ පැති අර්ථය විමසා බලන ගතියක් තියෙනවා. ඒ කියන්නේ සොයා බලන ගතියක්. ඒ තමයි දැන් අර ජේෂ්ඨයන් වහන්සේගේ කතාව ඉවරයි. දැන් තමයි හිතේ දරාගත්ත දේ ඒ දේ අර්ථය පරීක්ෂා කරන් පටන් ගන්නවා. අත්තං උපරික්ඛන්තෝ ධම්මං නිච්ඡානං කමන්ති. එන්න මේ බලන වෙලාවේදී සර්වදා ඉස්සල නම් මතක් කරා දිට්ඨිනී චාරක්ඛන්ති කියන එක දුර්වලතාවයක් කියන්නේ. යම් කිසි දෙයක බැසගෙන මේක මගේ කියා ගන්නවනම් ඒක සත්‍යයෙන් බැහැර වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට මේ පුද්ගලයා ධර්මයේ අහලා ධර්මයේ ගැළපෙන ගතියක් තිබුණා නම් ඒ ධර්මයට ආස කරන ගතියක් ඇති වෙනවා. කොහොමද කර්මන් අහුවට වැඩි මොකක්ද මේක වෙනසක් තියෙනවා. ඒ නිසා මම මේකට මේ මගේ හිතේ විශේෂ නැමියාවක්. මම හිතේ මේකට නැඹුරු තාවයක් ඇති වෙනවා කියලා ඒ ධර්මයේ කැමැත්තක් ඇති වෙන්න පටන් ගන්නවා. මේක මේ බුද්ධ ආගමයි පිටාගම අතර තියෙන වෙනසක් මහායාන බුද්ධාගම තේරවාදයට බුද්ධාගම මේ සතර වෙනසක් විතරක් නෙවෙයි. තේරවාදයේ ඇතුළතමත් එහෙම තියෙනවා. ඒ චරිතවලට අදාළ බණ ඇහෙනකොට අද මට මේ ටික හොඳට වැටහුණා වගේ ඒ ධර්මයට හිත බැස ගන්නවා ගැතියක්, හිමක් වෙන ගැතියක්, කැමති වෙන ගැතියක් එනවා. ධම්ම නිග්‍රහණක් කමන්ටි. බොහොම ලස්සන පාලි වචනයක් වශයෙන් මොණිහාන රාමසෝතේ විතරම කියන දෙයක් තමයි. ඒ අදාළ වෙලාවට බණ ටික ඇහෙනකොට හොඳට හිතට වදිනවා ඒක. හිතට වදිනවා කියන එක තමයි සාමාන්‍ය අපිට කියන්නේ. ඒ කියන්නේ ඒ විදිහට ඒ නිච්චාරක් හමන්තිය ඒ ධර්මයේ හිත දාන වෙලාවට තමයි මේ දැකගත්තට පස්සේ තමයි ඔන්න කුසල ඡන්දය කියන එක පහළ වෙන්නේ. එතකොට අපි සද්ධාවෙන් පණ අරගෙන දැන් පියවර කීයක්ද ඇවිල්ලා තමයි මේක කුසල ඡන්දයක් වටපත් වෙන්නේ. කියන්නේ ජීවිතේට අපි කිට්ටු කරගන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන් වෙන්නේ ශද්ධාව කියන මූල ධර්මයේ ඉඳලා දැන් මෙතෙන්ට එනකම් පියවර රාශියක් පසු කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්නේ විදිහට ධම්ම නිචානක්ඛාන්ති ආසති ඡන්தோ ජායති. ඡන්ද කියන කුසල ඡන්දේ. ඒ කියන්නේ අර අපි කලින් දවසක මතක් කරගත්තා වගේ මත්‍ය පිට සත්‍තාව නෙවෙයි දැන් තියෙන්නේ. මේ ධර්මයේ Tamange චරිත ලක්ෂණ වල හැටියට කාණ පවසන කෙලෙස් වල හැටියට මුදවට මේ පැත්ත මේ පැත්ත පිළිමද හොඳයි මේක නම් මට පොරොගෙන ගන්න පුළුවන් කියන ඒ හැම උපදේශය හෝ ධර්ම කොටස ඇහෙනකොට කරබැලීමේ ආසාව පහළ වෙනවා ඉස්ලාම කියන්නේ මේක සාහිත්‍යගත කරගන්න එක. කරගත්තට පස්සේ කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ කියන්නේ ඡන්ද කුසල ඡන්ද ජාතු උත්සාහ ඥාන්නේ ඊට පස්සේ තමයිලු මිනිස්සේ උත්සාහ කරන්නේ. එතෙන්ද වෙනකන් කවදාකවත් Tamange යෙදවීමක් නැහැ. ඒක ඔක්කොම සිද්ධ වෙන්නේ අර තර්කයට බැස ගන්නවා. ඒක හිත කැමති වෙනවද නැද්ද කියලා බලනවා. අනුසවයේ තියෙනවා. රුචියත් එක ගලපනවා. සද්ධාව තියෙනවා. මේ සේරම තිබුණට ඒක ඇත්තටම උත්සාහ කරන්න නම් මේ ධර්ම ඔක්කොගෙම එකින් එකට එකින් එකට කල් වෙන්න ඕනේ. මම මෙතෙන් බොහොම කැමති බලක් කරන කාරණාවක් ඉතින් අම්මලා තාත්තලා හරිම කැමති තමන්ගේ දෙවිලි પરම්පරාව ඒ වාගේ ඇවිල්ලා බණ අහනවා නම් නැත්නම් මියත්ෝ කරනවා වගේ මේ භාවනාවට ඒ කටයුතු කරනවා නම් නමුත් ඒ කවදාකවත් මෙන්න මේ කියන තැනදවිලා කුසල ඡන්දේ පහළ වෙලා උත්සාහ කරන තැනට එනකම් අපි කරන්න හදන සියලුම ගැලපෙනවන්නේ සෝනිකම් පිටින් විතරයි තියෙන්නේ. ඉතින් ඒ දරුවට තියෙන්න ඕනේ මේ කියන බණ තණ්හාවෙන් මානෙන් දෘෂ්ටියෙන් දෙමිච්ච දේවල් නෙවෙයි මේකේ සත්‍යයක් තියෙනවා. ඊට පස්සේ ඒ කියන කෙනත් එක්ක යාළුකම් පරිවාරණයක් ඇති වෙන්නත් ඕනේ. අසුනාට පස්සේ යාගේ කනට ඇහෙන්න ඕනේ. ඊට පස්සේ හිතා ගන්න ඕනේ මේ ගණන් ටිකක් අටපාඩම් කරලා තියාගන්න වටිනවයි කියලා අර්ථය හොඳට පරීක්ෂා කරලා අගේ හිත බහ ගන්න ඕනේ මේකට. ඊට පස්සේ තමයි ඕන කුසල ඡන්දේ පාරන්නේ. ඒ කුසල ඡන්දේ පහනට පස්සේ ආයකට උත්සාහ කරනවා කියන එක තාමත් ඍජු දෙයක්. ආය කවුරක්වත් ඇවිල්ලා පිටිපස්සෙන් කෙවිතක් තියාගෙන ඉලවන්න දෙයක් නැහැ. ඒ සමේ කුසල ඡන්දේ පහල කිරීම සද්ධාවයි දෙක අතරේ පුතුමාකාර වෙනසක් තියෙනවා. උච්චරස සද්ධාව තිබුණාට ඒක උත්සාහ කරලා බලන්න ඕනේ කියන කුසල ඡන්දේ කපට පහල නොවේදී ඉතිරියි. ඒ බුද්ධ ධාතනේ දා බුද්ධ ධාතන කීයක් ආවා මම කරලා බලන්න ඕනේ කියන මේ අවශ්‍යතාවය පහළුනේ නැත්නම් ඉතින් ශ්‍රද්ධාව පමණයි යත්තකින් අර ධර්ම අනුරක්ෂණය සිද්ධ වෙනවා. ධර්මයේ කලින් කලින් ඉන්දිකර පවත්වාගෙන යෑම සිද්ධ වෙනවා. මොක කවදාවත් සත්‍ය අවබෝධයේට තමන්ගේ කැපවීම නැහැ. අර ආලිය හදලා යන හැලිය වාගේ කාගේ හරි හදෙනෙක් කිඹොන්න බලා ඉන්න මිසක තමන්ගේ අතේ හාල් එකක් වැටෙන්නේ නැහැ. අධ්‍යනාන එහෙම කිරුවාට පස්සේ මොකද වෙන්නේ? අන්තිමට උණුසු ටික තමයි පැයෙන්නේ. බඩේ ඉඳලා ඉල්ල කැලි ගාලා බලනකොට මොනවක් බොන්න දෙන්නේ. ඔක තමයි දැන් දීගෙන ඉන්නේ සාසනීය. කොහොමලා හිතනවා ඉතින් අහවලාවක් මේක කරයි කියලා කරුණා කරනවා තමයි කිසිම කෙනෙක් සමාන වශයෙන් බහගන්නේ. ඒ බහින්ද බැරි සර්වචනංශය කියන්නේ ධර්මතාව ටික පෙළ ගැහිලා නැහැ. නමුත් ඒලකින් අපිට මේ සංවේග පහල වෙන පැත්ත තිබ්බහම තියෙනවා වගේම අපේ පැත්තෙන් බලන්න පුළුවන් අපිට යම් දවසක මේක අහුනට පස්සේ අප ඇතුළේම වෙනසක් කුසල ඡන්දය කියලා කියන්නේ අන්නේ ඇතුළේ රසායනික වෙනසක් සිද්ධ වෙනවා ඊට පස්සේ තමයි උත්සාහ කරන්නේ ඉතින් උත්සාහ කරන කෙනා මේ ධර්ම પરම්පරාව දන්නවා ඒ සබවචනස මෙතෙන් එනකොට කොච්චර වටපිටාවක් හදාගෙන ඩයිල තියෙන්නේ එහෙම කියනවා මේ කාටවත් දුන්නට ගත්තේ නැහැ කියලා කනගාටු වෙන්නේ මොකද මේ ලොකු ගැඹුරක වෙච්ච මේ කතා කරන්නේ උච්චිත මට්ටමේ යන්නේ නැහැ තොගේටවත් සමාජ ධර්මයක්වත් එහෙම නැතුව මේ කාටව කාටවක්වත් මේ පවරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් අපිට තීරුම් ගන්න පුළුවන් අපිට කියනවා යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ කෙනෙක් උත්සාහ කරන්නේ නැත්නම් උට කුසල ඡන්දේ පහළ වෙලා නැහැ. කුසල ඡන්දේ පහළ නැත්නම් මේ ධර්මයේ කෙරෙහි ඇති නිධානක් කමන්තිය කියන හිත නැමිලා නැහැ. හිතට ඒක අරගෙන නැහැ. හිතට අරගෙන නැත්නම් ඒක අර්ථ දැනගන්නේ නැහැ. අර්ථ දැනගන්නේ නැත්නම් හිතේ දරාගෙන නැහැ. හිතේ දරාගෙන නැත්නම් ඕ හොඳට කණියොද අහලා නැහැ. අනේක අහලා නැත්තම් ඔය බණ කියන එකාත් එක්ක <clears throat> කිසිම අඳුරුකමක් පයිල පාඨනකමක් නැහැ. සමීප වීමක් නැහැ. ඉතින් මහා ධිකට පාඩගෙන පාඩගෙන පාඩගෙන කෙලවරටම යනවා. ඒකට අපිට ගන්න පුළුවන් මේවා එක පුරුකක් හරි ගැස්ලා ගියොත් ඊට පස්සේ කවදාහක්වත් ඒ පරිපතක් කරන්න ගියා වගේ ඒක විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒක විදුලිය ගමන් කරනවා නම් කුසල ඡන්දේ පහළ වෙච්ච ගමන් ඡන්தோ ධාතෝ ඡන්ද ජාත උත්සාහති. උත්සහීත්වා තුලයිති. උත්සාහ කරපු ගමන සමහරවිට විනාඩි 5ක් ආනාපාන සති භාවනා කරනවා. ඊට සක්මන් භාවනා කරනවා. ඉන්නසේ ඉඳලා වැඩවලදී සතිය පිළිගන්න උත්සාහයක් කරනවා. උත්සාහ කරපු ගමන්ම මේ ධර්මයේ නෑ විශේෂයෙන් මේ වගේ මේ භාවනා කොටසට ගියාම පසු ගිහිල්ලා ප්‍රතිපල දෙන ගැතිය. කල් නොයවාම ප්‍රතිපල දෙන එක තමයි තියෙන්නේ. උත්සාහයක් කරනකොටම කල්පනා කරන්න පුළුවන් මම මෙතෙක් කල් කරුවා මට මේ වගේ දැනුමක් නැහැ. දැන් ඕනේ කො දැනුමක් ආවා. එහෙම නැත්නම් කියන්නේ කොච්චර කරුවක්වත් මේකත් ඒ වගේ තමයි. මේකේ ಗುಣ විශේෂයක් වෙන්නේ නැහැ. අන්නේ විදිහට අපි යහපත්ත මෙහාපත්ත දාලා තුලනේ කිරීමක් කරනවා. ගලපා බැලීමක් කරනවා. ඒක මේ මම කරන දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් උත්සාහයකට ගියා නම් ඒ උත්සාහ කරපු දේ මෙතෙක් කල් කරපු ඒවත් එක්ක මූල ධර්මත් එක්ක ගලපලා බලන එක තුලනේ. තුලනේ කියන අනිවාර්යයෙන්ම මේ චෛසික ධර්මයක් වෙන දෙයක්. මේ මේ ජවනිකා නාටකෙම ඊගාව ජවනිකාව. මේ ලංවල ඊගාව කුරුක. උස්ස හිතවත් තුලේ තුල හිතවා පදහති. අන්නේම කෙරුවට පස්සේ තමයි යම් කිසි ප්‍රමාණික ප්‍රතිපල දෙනවා. ආවට පස්සේ තමයි ප්‍රධාන වීර්යයට යෙදෙන්නේ. වායමති චිත්තං ආරබති චිත්තං පක් වායමති ආරබති චිත්තං පක් ගන්නාති පදහති කියන ප්‍රහා කරලා කියන පොඩි යායමක් තාලා බලනවා යායමක් තාලා බලනකොට පස්සේ ඒක තියෙනවා නම් ගුණයක් ඊට පස්සේ ඉතින් කසපට ගහගෙන අතපය හොඳට හයි අරගෙන ඉතින් වැඩේට බහින බහලා තමයි අපි ප්‍රධාන වේදී යොදාගන්නේ රුපියල් ගන්නකොට ගන්නවා අලුත් භෝගයක් නැත්නම් අපි පරණ පාවිච්චි කරපු සම්ප්‍රදාන කුල වී වෙනකොට හොඳ මිත්‍රවියක් අපි අඳුරලා දෙනවා නම් ගොවියන්ට අපි ඒක ඉස්සෙල්ලා යත්තම දැනුම් දෙන්න ඕනේ මෙන්න මෙහෙම අලුතෙන් වීජාසක් කරනවා ගන්නේ කියලා. ඉතින් ඒගොල්ලෝ අඳුරලා දීලා දීලා පරිශන කරලා බලලා තිනවා අඩු ගානේ ගිය පාර ගත්ත අස්වැන්නට වැඩිය 140කට වැඩි වෙන්නේ නැත්නම් ගොවියට ඒක බාර ගන්න ලැජ්ජයි. අස්වැන්නේ 140කට වැඩි මේ වැඩි අස්වැන්න ගන්න පුළුවන් නම් එයා ඒක අලුත් පරිශන කරන්න කැමතියි. ඒ වගේ තමයි අපේ ජීවිතයේ අන්තිත්‍යක් අපි විශේෂයෙන්ම නැති වයසට ආපු ඇත්තෝ සම්බන්ධ වෙන්නේ හෝ සම්බන්ධ කරගන්න පුළුවන් වෙලේ කැපී පෙනෙන වෙනසක් තියෙනවා නම් තමයි. ඊට පස්සේ ආයෙකට ප්‍රධාන වීර්ය කරනවා කියන එක. නැත්නම් ඒක විපස්සනාවට නංවනවා කියන එක අලුත් දෙයක් නෙවෙයි. උත්සහිතා තුලේති තුලේිතා පදහති තුලනේ කෙරුවා නම් අනිවාර්යයෙන් මේ කියන්නේ හොඳටම හිතින්, කයින්, වචනයෙන් ඉඳගෙන සක්මණේ ඉදිරියලා වැඩවල පුළුවන් තරම් ඒක ප්‍රධාන ප්‍රධාන වීර්ය කරනවා ආතාප වීර්ය කියලා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරන එකයි කෙලස් තවන වැර ඇතිව ඉතින් ප්‍රධාන වීර්ය කරන්න පටන් ගන්නවා. ඒ විදිහට ප්‍රධානය කරනකොට පහිතත්වෝ සමානෝ කායේන ජීව පරම සත්‍යං සච්චිකාරෝ කියනවා. ඒ විදිහට මුළු කයෙන්ම කාය ජීවිත නිරපේක්ෂව මුළු හදින්ම වැඩ කරනකොට තමන්ට කය කිලි බලාගෙන යන තරම්. කයින් අද්දක ගන්න පුළුවන් වෙනවා. ඒ ඒ ඒ කුසය ඒ චෛසික ධර්ම පෙළ ගැහෙනකොට කුද්ධිකාපේටි කනිකාපේටි පක්ඛන්දන පීති කරණා පීති උබ්බේලා පීති වශයෙන් සමාන ප්‍රීති වශයෙන් තමයි තේරෙන පටන් අර ගන්නවා ටිකක් අලුතෙන් සුවඩ බෝතලයක් කරපුවම ඇතුලෙන් අර බුබුලු දාගෙන ඉන්නා වාගේ හදිසියේ විශාල පිපිදීම ඇති වෙන පටන් ගන්නවා එහෙනම් විශාල වශයෙන් සහැල්ලු වීම උඩ පාවෙන්න ආවාගේ තියෙනවා. ආව නැත්නම් ආලෝකමතු වෙනවා. විවිධාකාර ක්‍රමවලට මේ කය පව මේ සත්‍යය අවබෝධ කරගන්න පටන් ගන්නවා කියන්නේ. ඒ කායන කියව සත්‍යම් පරම සත්‍යම් සත්‍ය කරෝති කියන විදිහට යම් කිසි කෙනෙක් <clears throat> මේ යොදන සමාධි භාවනාව එතන විපස්සනා භාවනාව අධ්‍යක් ගන්න පුළුවන් තරමට ගියාට පස්සේ තමයි ඒ අත්දැකීමමයි නෝනින් විවිධ දකින්න. ඒක කායනිසේ පරම සත්‍යං සත්‍යතරෝති පඤ්ඤායන තං අඤ්ඤායන තං අතිවිජ්ජ පස්සති. ප්‍රඥාවෙන් ඒක විනිවිද දකින්න. එනිසා ඒකට ඉස්සෙල්ල අනිවාර්යයෙන් මේක ඇඟට දැනෙන්න ඕනේ. මේ වෙන වෙන සංගකට දැනෙනවා. ඒක දැනනට පස්සේ ඒක විනිවිද දකින්න ගැතිය තමයි ප්‍රඥා මේ ප්‍රඥාචෛසිකින් කරන්නේ. ඉතින් ඒක නිසා මේ කියන්නේ ධර්මය අනුරක්ෂණය කරපු ධර්මය. රැකගෙන ආපු ධර්මය අවබෝධනය කරන හැටි. අනුබෝධ කරන හැටි. මෙන්න මේ ටික උනේ නැත්තම් අපි කියන්නේ කියන්නේ ඒක කියලාට භාවනාවේ ඥාන නැහැ. සුතමේ ඥාන තියෙනවා, චින්තාමේ ඥාන තියෙනවා. නමුත් කවම කවදාකවත් අනේ හෝ ඔය චින්තාමේ ඥානය පුදුලගේ පෞරුෂත්ව වෙනස් කරන්නේ. කොච්චර ලං කරන හිටියත් සුතමේ වාදී කොච්චර ලං කරන හිටියත් තර්කමේ වශයෙන් මෙන්න මේ වගේ දේවල් එන්න පටන් ගන්නකොට මෙවැනි පුංචි අත්දැකීමක් තියෙනවා අර සුතමේ නාන ටොන් එකට වැඩි වටනවා ඒකම තර්ක කරලා කරලා අවුරුදු ගණන් තර්ක කරාට වැඩිය ඉතාම චිත්තක්ෂණයක් හෝ තමගේ මූල කර්මස්ථානයට හිතර පවතිනකොට එයින් ඇතිවෙනා වූ අධ්‍යයනය ලං වෙනකොට මේ ධර්මයේ පිළිබඳ මූලික ඒ කියන්නේ ධර්ම මූල අයිතිවාසිකම් පිළිබඳව පුදුමාකාර වටිනාකමක් සමාජලට ඒ යෝගාවචරයට තේරෙන්නේ නැහැ. නමුත් ਸਰවචන්නාංශය ආගය කරනවා. උන්වහන්සේවට මේ සාදුකාර දෙනවා. ඉතින් ඒ තරම් සාදුකාර දුන්නත් ඒ වගේ පැත්තකට ගණන් භාවනා කරන කෙනෙකුට ලෝකයා කියලා ලැබෙන ඊට වැඩිය සමහරට උගාවක් වෙනස් අත්දැකීමක්. මොකද ලෝකයා හිතානින්නේ ඊට වැඩිය පහළ මට්ටමේ පින්කම් කරන එක තමයි බුද්ධ ආගම කියන්නේ. කියලා ආගම පාත්තන්න ජාමී අපේ සංස්කෘතිය පවත්තන්න මේ විදිහට බහලා වැඩ කරන්න ඕනේ කියලා තමයි තියෙන කතාව. නමුත් භාවනා ඉස්ස කරනකොට කියන්නේ පුළුවන් තරම් තමන්ගේ හිත ඒකාග්‍ර කරගෙන ඇත්ත ඇති ඇතිෙන් දැකලා ඒකට යෙදෙන. ඒක නිසා එහෙම කර නැත්නම් බොහෝ විට උසුළු විසුළු කරන්න පටන් ගන්නවා. විද්‍යාව ඥානරාමසාරි උපදේශ සඳහන් කරලා තියෙනවා මේ විදිහට ධර්මයේ සත්‍ය අවබෝධයට පෙළඹලා ඒ කටයුතු කර නැත්නම්ට අද රට්ටු භාවනා පිස්සයි භාවනා පිස්සයි කියලා කියනවා. අකල්පමේ වශයෙන් හරි කොටු වීමකට හරි මේ එලිමහන්සිට කඩ කොටවත් වගේ තේරෙනවා. ඒක නිසා උනා සදාන් කරන මේ භාවනාවේ සබානා පිසක් කියන නිසා අට්ටු කෙරපිච්ච පරික්‍රමකට දාන සලකන්නේ නැහැ කියලා භාවනා කරන කෙනා. නමුත් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා සාදුකාර දෙනවා. මේ කරන උත්සාහය මොකද අර අනු අනුරක්ෂණය වෙලා ආපු ධර්මයේ අනුබෝධණයට පෙළඹෙන හැටි. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝගී භාවනා කරනකොට සද්ධා ජාතෝ උපසංක්‍රමණ තමන්ට මේ පුද්ගලයා කරේ සද්ධා ගැති වෙලා එතෙන්ට යන්න වෙනවා ගිහිලා පෛරුපාසනී කරනවා අසුරු කරනවා ඊට පෛරුපාසනෝ සෝතං ඕදාති ඒකට කණ යොමු කරනවා ඒ කණ යොමු කරනක යොමු කරන කණට ධර්මය ඇහෙනවා ඊට පස්සේ වදා කරනවා ධර්ම කියන්නේ DVR එක රෙකෝඩ් කරන ධර්ම එක නෙවෙයි ඒකත් හොඳයි. නමුත් ඊට වැඩි අවශ්‍ය කරලා තියෙන්නේ දුරට කල්පනා කරලා මේක කොහොමද ගැලපෙන්නේ කියලා හිත යොදලා ධර්මතාවට කියනවා නම් කටපාඩම් කරනවා. අනේ දහසානන් ධර්මාන අත්තම උපාය කර හොඳට බලන්න ඕනේ. මේ වෙනකොට අපි අවුරුදු 10 15 සමානත්ව භාවනා ජීවිත ගත කරලා තියෙනවා. මෙතෙක් කල් ජීවිතවත් එක බලනකොට මේවත් ඒකමද? ඒකට වෙනසක් තියෙනවා. අන්නේ විදිහට අර්ථය පරීක්ෂා කරලා බලන එක තමයි දැනගන්න පුළුවන් නෑ මේකෙන් නම් යතොට ලැබෙනවා. මේක නම් අපිට සමීකරණය ලැබෙනවා. අපිට මේකෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. දිට්ඨිනි චහනක්ඛන්තියකට අපේ හිතේ ඊට යනවා නම් විතරයි අපිට දැනගන්න පුළුවන් කුසල ඡන්දයක් ඇති වෙනවා. ඒක නිසා බලනකොට ඇත්තට භාවනා ක්‍රමයකට බහැලා මේ භාවනා කරන කාලයේදී යොදන විශාල ආතාප වීර්යයක් තියෙනවා. ඊට වඩා ලොකුම ලොකු වෙනස මෙන්න මෙතනයි තියෙන්නේ. තමන්ට ඒක කරබැලීමේ ආශාව පහළ වෙලා කුසල ඡන්දේ පහළ වුණා නම් ඒ පුද්ගල අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා. ඒක පොරෙන් හරි ගන්නවා. ඒකද විශේෂයෙන්ම ධර්ම කාන්තාවන්ට එවන්තම් පුරුෂයින්ට වා කරන්න වෙලා තියෙන හොරේ. ඒ මොකද දෙමව්පියෝ මේ සත්‍යානුරක්ෂණයයි තේරුම් ගන්න තිබිලා තියෙනවා. මේ ශාසනය මෙතෙක් දක්වා රැකගෙන ඊම සඳහා ජීවිත පරිත්‍යාගය කටයුතු කරලා දෙනවොත් කීනකින්වත් ඒගොල්ලෝ හිතුවේ නෑ මේක සත්‍ය අවබෝධයට කරන්න පුළුවන් වෙයි කියලා. අර පැහැදිලිවම කියලා කියනවා මේ මතිමතාන්තර වගේ ක්‍රියාත්මක කරන්න හදන කවදාකවත් මේ ලෝකේ කරන්න බැරි දෙයකට කියලා මගේ අත්‍යන්ත කිට්ටුවක් තමයි දොස් කියලා දෙනවා. ඒ දොස් කියලා මම හිතකට කමක් නෑ මට කියනවා මගේ ජීවිතේ මට හොඳට රුචි කරලා මගේ රුචි ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන් කාටවත් එකට බලක් කරන්න බැහැ. මේයත් කියන්නේ මේ තරහ ගන්න එහෙම නෙවෙයි ලොකු අනුකම්පාවකින් තමයි. විසාර විශ්වවිද්‍යාලයේ දවසේ හිටපු අය යොමුකත් ඇත්තු හරියට කණ්ඩ කරලා කිව්වා. ඔය වීඩියෝ කරන ගමන් පරිදි පැවිදි ඉඳෙන්න දෙපයි. ඊටදී භාවනාව ඔලුවට අරගෙන කරන්න දෙපයි. ආවට ගියාට කෙරුවට කමන්නේ නිකන් ඔය මේ part time job එකක් වගේ කෙරුවට කමන්නේ. හැබැයි සීරියස් කරන්න දෙපයි. බොහොමත්ම ගෞරවයෙන් තමයි කියන්නේ අපේ අම්මට වැඩිය බොක්කෙම්ම තමයි කියන්නේ. ඉතින් මට සෝරි කියලා හිතනවා අනේ මේ මිනිස්සුනේ මේ විශාල පිරිසට උගන්වගෙන කරගෙන ඉන්න ඇත්තෝ ඊයත්තු ධර්ම විචර වේද කටයුතු කරද්දී අපිට මේක කුසල ඡන්දයක් ඇති උනායි කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට මහා ලොකු මේ උරුමවාසිකම මොකද කවුරක්වත් යොමු කරලා නෙමෙයි මේ ඇතිලා තියෙන්නේ අපේ විචින්න ඇතිවෙච්ච ගන්නේ උත්සාහය ඇති වුණාට පස්සේ කුසල ඡන්දය ඇති වුණාට පස්සේ ඒ ඇති වෙන උත්සාහය අපි ජීවිතයෙන් සංනික් කරම හොරෙමයි කියන්නේ කියනකම් කැත වැඩක් කරන කෙනෙක් වගේ. සමාජ දූෂණයක් කරන කෙනෙක් වගේ රහසෙන්මයි ඒ උත්සාහය කරන්න සිද්ධ වෙන්නේ. ඒ උත්සාහ කර කර කරගෙන යනකොට තමයි මේක තුලනය කරලා බලනකොට පාඩම් කරනවට ඒ වාසියක් කියනවා. ඒ නිසා අවුල් වෙන වැඩවලට ටික ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඕන්න ඉතින් තුලනය වීමක් වෙන්න පටන් ගන්නවා. සුන්දර වෙලා පටන් ගත්තට කවදාකවත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න බෑ. මොකද හේතුව කිසිම කෙනෙක් කවදාකවත් මේ වගේ භාවනාවකින් ඒ වගේ ප්‍රෝජනයක් ගන්න බලාපොරොත්තුක් නෑ. ඒගොල්ලෝ ඉතින් වන්දනා කරන්නේ අනිමයි ජීවිතාවෝදට එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියල්ලට මේකවර නිවන් දකිට ලැබීවා කියන සාධිය. එනිසා ජීවිත ඕනම කෙනෙක් පරිච්ඡාව නිවන් දකිත්වා කියලා බෝධාය. ඒකට මැරෙන්න ඕනේ. අනිච්චාව දුනාන නිවන් ලැබුවා ලැබෙනවා. එහෙනම් මම බුදු වැඳගාගේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලංකාවේ නිවන කංකුන් වගේ කිව්වා. බොහොම ලාභයි. ඕන කෙනෙක් මරිච්චාම නිවනේ. ඒ තරමටම අපි මේ සත්‍ය ධර්මයේ අපේ ජීවිතෙන් ඈඩ් කරලා මරිච්ච තැනකට කළු පානකටපත් කරලා තිබුණා. දැන්වත් ඒක තමයි ප්‍රධාන මූල මේ මූලික පෙනුම. ඉතින් ඒ කියන්නේ කුසල ඡන්දය කියලා කියන තැනින් පස්සේ ඒ බුද්ධයකට දෙලිම සම්බන්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කුසල ඡන්දය ආවට පස්සේ මොන්නම ක්‍රමයකින්වත් ඒ දේ පරිේෂණ කරලා බලන්නේ නැතුව උත්සාහ කරන තු ඉන්න බෑ. ඒ නිසා කෙනෙකුට උත්සාහ කළ යුත්තේ ශ්‍රද්ධාව ඇති කරගන්න නෙවෙයි. ඒ මම භයානක දෙයක් කියලා මට ලොකු සංසි කිව්වා. මොකද ශ්‍රද්ධාවක් ඇති කරගන්න දුකක් දෙන්න වෙනවා. සුනාමියක් ඒවා වුණා ශ්‍රද්ධාව වෙනවා ඒක. ඉතින් කොහෙන් හරි කළ සුනාමියක් හරි සුළි සුලඟක් හරි ආසනියක් අකුණක් හරි අන්නේ වූ සද්දා වෙනවා. නමුත් සද්දාව පරිදි කවදාකවත් කුසල ඡන්දේ පහළ වෙයි කියලා කියන්නේ. මේ සද්දාවර බුදුහාමුදුර කලින් කිව්වා වගේ තමන් මේ තුච්ච වූ රිත්ත වූ මුසා වූ දෙයකට වෙන්න පුළුවන්. එයින් තොර වෙන්න පුළුවන් සත්‍යයෙන් අල්ලගත්තේ නැති දේ වෙන්න පුළුවන් නියම සත්‍ය පවතින නිසා සද්ධාවේ ඉඳලා ඒක තමයි ඔකප්පන සද්ධා වශයෙන් පෙන්වන මෙන්න මේ කියන කුසල ඡන්දය දක්වා පහළ වෙනකොට ඒ බුද්ධලගේ ලොකු පෞද්ගලික යදවමක් තියෙනවා. ආනන්දේ පෞද්ගලික යදවුණාට පස්සේ තමයි උත්සාහ කිරීම තියෙන්නේ. අන්නේ උත්සාහ කරාට පස්සේ විතරයි අර තුලනේ කියලා බලන්න පුළුවන් වෙන්නේ මම අත්දකපහයි මෙහෙමයි ඉතින් හිතාගත්ත හරිය මෙහෙමයි කණෙන් ආගත්ත හරිය මෙහෙමයි. ආනන්දේ තුන ආපු ගමන් ඒ හිතින් හිතාගත්ත දේවල් වලට වඩා සම්පූර්ණ වෙනස් රසයක් කියන කිසි දෙයක් හරි අතින් හිතින් අත්විඳනවා. අස්පනා අපිට දැක්කනවා. ඒ නිසා දැනුම සහ තර්ක ඥාන තෝණියකට වැඩි අත්දැකීම අවශ්‍යයක් වටිනවා. නමුත් ඒක අගය කිරීම වශයෙන් බලනකොට අපිට මොනම දෙයක්වත් අල්ලෙලා දෙන්නේ නැහැ. හැබැයි මේක මම දැන් මෙතන කියද්දි අද්දක්කා කියන ගමන් කාටවත් නෑ කියන්න බෑ. තවත් ඒක අර මොනවක්වත් දෙන්නේ නැති නිසා මුගක් වෙලාවට ලෝකයාගෙන් එන අපවාද නිසා අපි මුගක් වෙලාවට මේක පිළිබඳව අර ඇසිච්ච කුසල ඡන්දේ පොඩි පොඩි අඩුපාඩුකම් ගන්නවා. ඒත් මේ ක්‍රියාමාර්ගය දිහා බලනකොට හිතා ගන්න ඕනේ කුසල ඡන්දේ ඇතිවීමම විශාල වැඩ પરම්පරාවක ප්‍රතිඵලයක්. අන්නේ වශයෙන් ඇවිල්ලා උත්සාහ කරලා තුලණය කරලා ඒ තුලෙන් තුලින් අපි පදන් වීර්යය. පුළුවන් තරම් ගෙදර දොරේ වුණත් වැඩ කරනකොට අපි මේක ළඟා කරගන්න ඕනේ. ඊට ලැබෙන වෙලාවක කොහොම කොහම හරි අපි සක්මන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි කොහොම හරි මේ වගේ ස්ථානයකට ඇවිල්ලා හෝ ගෙදර හෝ පරියන්කේ කරන්න ඕනේ කියලා මේ ප්‍රධාන වීර්යයට බැස්සට පස්සේ තමයි මේ දිට්ඨි නිචාරකමේ තමන්ගේ පදන්ලිය තුලින් එනේ අත්දැකීමට යා ගන්න පුළුවන්. මේක කවදාකවත් ඒක මම කනගාට වෙනවා. තව කෙනෙකුට දෙන්න නම් හිතන්න අමාරුයි. තව කෙනෙක් දකින්නකොට විශාල මුදිතාවක් නම් උපදිනවා. ඒක හිතා ගන්න බැරි මුදිතාවක් උපදිනවා. ඒක කාටද දෙන්න උත්සාහ කරනවා කියලා කියනවනම් මෙන්න මේ પરම්පරාව අනුදක්ෂේපයක් වෙනවා එතන. ඒ නිසා අපි කල්පනා කරනවා අපිට තියෙන යුග මෙහෙවර තමයි අද මේ සත්‍යානු රක්ෂණය වෙලා අනුරක්ෂණය කරන අප ළඟට ආපු මේ ධර්මයේ සත්‍ය අවබෝධ කරගන්න කියන්න පුළුවන්. අපි අපි තුළින් උස්ම ගන්න වාරයක් පාද පියවරක් සබන පියවරක් පාස ඉදිනා වැඩ කරන මොහොතක පුළුවන් තරම් ක්‍රමයකට මේ සත්‍ය අවබෝධයට කරගෙන යන්න ගියා නම් ඒක අනිවාර්යයෙන්ම කයමුත් අත්දැක ගන්න පුළුවන් හිතෙමුත් එන ඥානෙමුත් විනිවිදකට යන්න පුළුවන් කියලා. නමුත් මේ කාපටික බ්‍රාහ්මණය මේ කතාව ඔක්කොම ඇහුවට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් අපිට සත්‍යානු බෝධය කියලා දුන්නා. නමුත් සත්‍යානුපatti මේක සාක්ෂාත් කරන ක්‍රමය. මේකින් ඇති කරගෙන තියෙන මේක හරි බවට නිකන් අඹින් කඩේකට ගිහිල්ලා අපි අඹ කෑල්ලක් කාලා බලනවා. මේ අඹ කොටේ අඹ හොඳද කියලා හොඳයි. ඊට පස්සේ අපි අඹ අපි සතු කරගන්නවා. මිලදී ගැනීමක් කරනවා. ඒ කියන්නේ සත්‍යානුපatti එතකොට කියනවා වහන්සේ මේ කියන ධර්ම වෙන දැන් හොඳට මට සත්‍ය අවබෝධය සඳහා මේ වගේ යෙදුමක් ඔය ත්‍රිවේද පාරගුණ අත්පුත પરම්පරාවේ අපි පිළිසිදු වුණා අපි ඒ වගේම ලස්සන පෙනුමක් තිබුණා මොනම දෙයකින් සත්‍ය අනුභෝධයේ සත්‍යානුපත්ති ඒ සාක්ෂාත් කරන්නේ කියන්නේ මේකෙන් අපි අත් කරගන්නේ මේක කරන්න පුළුවන් දෙයක් ඇති සංඥාවක් පුළුවන් බව ඇස් කර ගැනීමයි මේක සිද්ධ වෙනවා මේක දන්නවා. නමුත් ඒක කරන්නේ කොහොමද කියනකොට සර්වචනාංශ දෙනවා සම්පූර්ණ සූත්‍රයෙන් භාගයකට මේ සත්‍යානුබෝධය අපිට මේ රස බලලා මෙන්න මේක තමයි නියමදී කියලා තේරුම් ගත්තට පස්සේ ඒක සාක්ෂාත් කරගෙන අවසානයේ මාර්ග ඥාන පරිඥාන ලබන තැන දක්වාම නැවතත් ශ්‍රද්ධාව වල පටන් ගන්න එක එක එක එක පාවිච්චි කරන හැටි. ඉතින් මම හිතුවා ඒක ඒ කොටස ඒ සත්‍යාන බෝධියේ සිට සත්‍යානුපatti පatti කොටස අපි අනිත් දවසට තියාගන්නවා කියලා. ඒක දිපෙන්නවා භාවනාවේදී විශ්වාසය ඇති කරගත්ත පස්සේ මෙයා තමයි ගුරුවරයා. මේක තමයි ක්‍රමය. මම මෙන්න මෙහෙමයි කරන්න ඕන හැකියි විශ්වාසය ඇති කරගත්ත පස්සේ ඒක ක්‍රියාත්මක කරන පැත්ත අවසාන කොටසට දැක්වෙනවා. ඒ ඒ කොටස එතෙන් දෙනකන් ඉස්සලාම සත්‍යානුරක්ෂණය කරනකොටත් ඒ කාපටික බ්‍රාහ්මණ සර්වචනාසි ස්තුති කරන ස්වාමීන් වහන්සේගේ යමක් මං සත්‍යන ලක්ෂණ වශයෙන් යවනම වහන්සි කියපේ ඇත්තයි මම ඒක බාරගත්තා. මේ ප්‍රදේශයට එනකොටත් මතක් කරනවා වහන්සේ යමක් සත්‍යන බෝධය අවබෝධය වශයෙන් ප්‍රකාශ කරන මේකත් ඇත්තයි. ඊට පස්සේ අවසානයේදී මේ සූත්‍රයේදී සත්‍යනුපත්ති ඒ මාර්ගඵල ඥාන සාක්ෂාත් කරන දක්වා ගියාට පස්සේ එවන්සාව සර්වචනාසී ඉදිරි විට වැඳ වැටලා ඔබ වහන්සේගේ නම් මේ ධර්ම දේශනාව ඇලී අසරමං අච්ච මිනිස්සෙක් එළියට යන පාර දියුවා වගේ. අන්ධකාරේ කාමරයක් අත්කරමින් හිටු මිනිසාර පහනක් පත්තු කළ තිබ්බා වගේ. එළියක් දුන්නා වගේ. යකිරනම ලැබුණු කයක් උඩු අතට හැරෙව්වා වගේ. බොහෝම ආශ්චර්යජනකයි කියලා අර 500ක් වුණන් මැද සර්වචනාසී ඉදිරි විට වැඳ වැටිලා අනේ ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයේ තියෙන කමම බුදුන් සරණ ගිය, ධම්ම සරණ ගිය, සංඝ සරණ ගිය උපාසකයෙක් කොට ධර්මසේවා කියන ඒ බුදුජාන් වහන්සේට තමගේ ජීවිතයේ කැපකිරීමෙන් තමයි මේ සූත්‍රය අමාර වෙන්නේ. ඒ සකල්පනා කරගන්න ඕනේ තමයි මේ කියන මේ ධික ධම්මලේ කොතනද දැන් මේ වැඩි වෙන්නේ කියලා. හැබැයි හොඳ ලස්සන මේ සූත්‍රය නවතනාසේ කියනකොට තේරෙන දා තමයි මේකේ එක සැරයක් කර කැවෙන චක්‍රයක් වෙන්නේ. දෙවැනි චක්‍ර ලක්ෂ කෝටි වාරයක් අරගෙන එක එක ධර්මතාවයක් අපි ඉගෙන ගන්න. ඒ වගේ ඒ ධර්මතාව වෙනුවෙන්ම චක්‍රේ කරකවනවා. ඊට පස්සේ වෙනත් එකක්. ඊට පස්සේ වෙනත් එකක්. පටවිලාසෝ තේරුම් ගන්නකොට අපි මේ කරකුණ තාලේ වගේම චක්‍රයක් කරකන අනිත් දවසේ ආපෝ ධාතුව තේරුම් ගන්න. ආපෝ ධාතුව තේරුම් ගන්නට පස්සේ වායෝ ධාතුව. වායෝ ධාතුවෙන් පස්සේ තේජෝ ධාතුව ආදි වශයෙන් මේකේ වැදගත්ම එක තමයි ඉස්සෙල්ලාම මේ සඳහා එකම රූප ධර්මයක් හෝ නාම ධර්මයක් මත අල්ලගන්න ඉන්නේ. ඊට පස්සේ සර්වතාන් දේශනා කරනවා මෙන්න මේ විදිහට එක ධර්මතාවයකින් කරවනපාලේදී ආස්වාස පැත්ත හෝ හොඳට තේරෙනවා. ප්‍රස්වාසය තේරෙන්නේ නැහැ. ඒකමක් නැහැ. ඒක හොඳට තේරුම් ගත්තා ඒකමයි ක්‍රමේ ප්‍රස්වාසය. මේක නිසා කියනවා මේ සත්‍යානුභෝධය දක්වා විස්තර කළ කොටසට කියන්නේ ආශේවණිය කියලා. ආශ්‍රේ කොට බැලීම. පිටින් නෙවෙයි අතේ දුරින් නෙවෙයි Taman යෙදිලා ආශ්‍රය කොට බැලින් අන්නේ ආශ්‍රය කරගොදී භාවේති දැන් මම පටවි ධාතු පිළිබඳව දන්නවා එහෙනම් ආස්වාදේ ආස්වාද පැත්ත දන්නේ ප්‍රස්වාසය දන්නේ එහෙනම් සක්මනේදී නම් මට තේරෙනවා පරියන්කේදී දන්නේ නැහැ සක්මන පරියන්කේ දනවාට ඉදින්දා වැඩ ගන්න ආදි වශයෙන් අර ඇති වෙන සැක හැම වෙලාවෙදීම අපි ඉදිරි පිට තියෙනවා අපිට තියෙන අභියෝගයක් වශයෙන් නමුත් එකක් හරි ගන්නවා එක්ක පරියන්ක එක්ක සක්මන එක්ක බෙදින්දා වැඩ ඒකම නැවත නැවත භාවනය කරන භාවිතා කරනවා කියන කියන්නේ අර හරිය මොඩල් එක හරිය ඒ ආදර්ශය යොත යොත යොත යොත බල බලනකොට බලනකොට ඉස්සරට වඩා ගහන ගහන බැරි හරියන්නේ නැහැ නමුත් ඉස්සර ඉස්සර ප්‍රයත්න වලට වැඩිය පස්සට පස්සට ප්‍රයත්න වල වර්ධන ප්‍රමාණය අඩු වෙලා හරියන ප්‍රමාණය එන්න පටන් ගන්නවා ඒ වුණා ආශේවේති භාවේති එතකොට තමයි තමන්න බුදුරෙක් නැතුව තමන් තුළින්ම මේ ධර්ම ක්‍රියාවක් පිළිමේ ශක්තිය. ඊට පස්සේ බහුලී කරෝති එක සැරයක් වෙලා බෑ. ඒක යන්ත මන්තරයක් සිද්ධි කරනවා වගේ 108 වගේ 108ක් මතුරනවා වගේ ඒකම නැවත කරන්න ඕන. නිසා යම් දවසක අපිට ආස්වාද ප්‍රසආසයේදී ආස්වාදයේ හොඳට හිත විහාරේ භාගදායක කියන පස්වාසය ආගෙන ආයි කියලා හිත කරනකට චූලන ප්‍රශ්නයක් තමයි අපි යම් දවසේ ආස්වාසයෙන් අලුතින් බලලා නැවත ඒක යොදනකොට ඒකෙන් එන ආభాසයේ ඕනේ ඒක හිත තැම්පත් වෙනවා නම් කය තැම්පත් වෙනවා නම් කුෂ්මලල් තැම්පත් වෙනවා නම් මුදක්ක ප්‍රසආසය උන ආයි වේට පටන් ගන්නවා ඊට පස්සේ ඒ අන්තරේ ක්‍රියාත්මක කරනකොට උන ආස්වාද ප්‍රසආසය දෙක මැද තියෙන හිස්තන පේන්න පටන් ගන්නවා අන්තිම බලනකොට ආස්වාද ප්‍රසද්ද කෙවිලා කෙවිලා කෙවිලා ඉතුරු වෙන්නේ නිකන් හිහිස්තන විතරයි වාගේ. නොදැනෙන නොතේරෙන තැනකට යනවා. ඔක්කොම සිද්ධ වෙන්නේ එකම චක්‍රයේ තමයි. නමුත් එක එක ධර්මතාවට එක එක එක විතර කරගෙන පටන් ගන්නවා. ආයේ නිසා මේක ආශයෝති භාවිත බහුලීකරෝති තමයි අපිට ධර්මයේ ඊගාව කොටසට නැත්නම් මේ සංකේ සූත්‍රයේ දෙවෙනි කොටසේ සඳහන් වෙන්නේ. ඒක තමයි අපි අතර මේ කරගෙන යන්නේ. නමුත් ඒ කරගෙන ගියාට අපි මෙතෙන්ට එනකම් එනකම් අද ඉරසර දක්වාම කොට ගහගෙන ආපු මාර්ගය. ඒක දැනගත්තා නම් අපිට තේරෙන්න පටන් අර ගන්නවා. අපි ඒ කාම දුෂ්කර කොටස අමාරුම කොටස යම් ප්‍රමාණයකට අත්දකලා තියෙනවා. අපිට අවශ්‍ය කරන ඒකට අවශ්‍ය සප්පාය කරු සප්පලා දීලා නැවත නැවත ඒක වෙන්න පටන් ගන්නවා අර අහපු දේවල් වලින් වැඩක් නැහැ තර්ක කරපු දේවල් වලින් වැඩක් නැහැ භාවනා කරපු මේ කරලා ලැබපු දේ නැවත නැවත නැවතත් චක්‍ර වශයෙන් කරකෝන එක තමයි යෝග ජීවිතය කියලා කියන්නේ ඒක තමයි යෝගී කියලා කියන්නේ ඒක නම් කරලා මේ ඉන්දිය වලින් සැප විඳින එක තමයි භෝගී කියලා කියන්නේ කාම භෝගී මේක යෝගී ආනේ දෙක තුලින් තමයි ඒ දෙක සමානලාට භෝගී පැත්ත වැඩි වෙනවා සමානට යෝගී පැත්ත වැඩි වෙනවා නමුත් මූලිකම සැරේ ඉස්සෙල්ලාම කුසල ඡන්දයක් පහළ යම් අත්දැකීමක් ලැබලා තියෙනවනම් එදා පටන්ම කරකෙන්න කරකෙන්න අපිට අනුචේ සලකා බලන්න තියෙන අවස්ථාවයි ඒක නිසා ඉදායේ කාපටික බ්‍රාහ්මණය බුම්මේ බවුණු මත සම්බන්ධ කරන බුද්ධ ධර්මයට ගත්ත වෙලාවක් දැන් අපිට තියෙන්නේ බුද්ධ ආගම සහ බුද්ධ ධර්මය අතර වෙනස් තේරුම් ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා බුද්ධ ආගම හැම වෙලාවෙදීම අනුරක්ෂණයට හේතු වෙලා තියෙනවා. මේක අඳුරේ පාස් කරන යතිමත් යවන මල් වාක්‍යයක් වගේ යවන්න පුළුවන්. නමුත් ඒකට ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. අවබෝධයක් වෙන්නේ නැහැ. එන්නේ බුද්ධ ධර්ම බුද්ධ ආගම නැත්නම් ආගමක් වශයෙන් තියෙනදී බුද්ධ ධර්මයක් බාරපත් කරන්න අවබෝධය කියන කොට ආයෙනවා. ඒ කොට ආවනම් මූලික හරිය මේක තමයි කාමත් වැඩගත්. ඒක නැවත නැවත කිරීමටයි අපි මේ බණ අහන්නේ. අහිතිය දරාගන්නේ නැවත් නැවත කරන්නේ ඒ නිසා අදත් මේ අපි ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස මෙතුආක රාසලද ධර්ම වලට තවත් උපකාරයක් ආදායක් වේවා අපි අධ්‍යක්ලා තියෙන අධ්‍යක්ීමට මේ කරුණ එකතු කර ගැනීමෙන් අපේ නැති වෙලා අඩු වෙලා තියෙන දේවල් භාවිත බහුලීකත නැත්නම් ආසේවන භාවන්ත බහුලීකකයට තව තවත් ශක්තිය ධෛර්ය බලය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අදට ජීවිත ධර්ම දේශනාව මෙතන නැත කරන බලාපොරොත්තු වෙනවා. ඊගාව දවසට අපි මේ සංකේ සූත්‍රයේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියන මේ මතක් කරමින් සියලු දෙනාටම කෙරුවන් ශක්තිය මේ ධර්ම ආයිකෙන්ද සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමගින් අද ධර්ම දේශනාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.